ඔයකටම මම මම දේශනා කරන්න නැත්නම් මම මතක් කරන දෙන්නේ ඔක්කොම අපි සංසාර සත්තු ඒ සංසාරේ ඔක්කොටම තියෙන ප්‍රධාන රෝග හතරක් තියෙනවා දොස්තරලට අහුවෙන්නේ නැති ඒවා ජාති ජරා ව්‍යාධි මරණ කියන. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. ඉතින් ඒකෙන් කිසිම කෙනෙක් ඇත්තටම ප්‍රතිකර්ම හොයන්නේ නැහැ. ජාතියේදී ඇති වෙන දුක හැම දුකම පටන් ගන්න ජාතිය ඒක වළක්වන්න කාටවත් බෑ. ඒකට කවුරක්වත් තාම රිසර්ච් එකක් දාලා නැහැ. ව්‍යාධිය කියන එක ජරාවටපත් වෙනවා කියන එක දිරනවා කියන එක මුල් කාලේ පෙන්නේ මෝරනවා කියන අදහස. ඉදරන් මෝරනවා. ඉදරන් ප්‍රබුද්ධත්වයට වෙයි ඒකට බොහොම ආශාවෙන් ඉන්නේ අපි ඉදරන් මෝරනකම්. සාවක් කරන්නේ අවුරුදු 16 ඉතිරෙන්න ඕනේ අවුරුදු 20 ඉතිරෙන්න ඕනේ ඇප්ලිකේෂන් එකක් අප්ලයි කරන්න ඒක එනකම් බලන්න. ඊට පස්සේ ඔක ඔතනින් නතර වෙන්නේ නැහැ. ඒක ටිකට ටිකට ගිහලා අන්තිමට හැපෙන්නේ කන ඇෙන්නේ. ටෙස්ට් වෙනවා. ඔය ප්‍රශ්නපත් වෙනවා. ඊට පස්සේ අතරමැද ව්‍යාජය කියන එක බුදුහාමුදුරන්ට සාධාරණයි. සාරාංශකේ කල්පලක්ෂයක් පෙන්වන පොළ අවසාන ආත්මයේ කිලට රෝග 12ක් ඇතිලා තිනවා. සර්වඥාන්සේගේ ශරීරෙට ඇති වෙච්ච වෙලාවේදී ආයේ මොනවාක්වත්ම දෙයක් නැහැ වැටුණා. මේ වගේ පිළිස්ස පණ කියන්නේ ගියා මම බෑ ආනන්ද බණ කියන්නේ කොන්දා බාර කියලා එතන බුදිලා. ආනන්ද සාංශක බණ්ඩියක් කියන්නේ. විදේශයෙන් උනාට චුන බලකටත් එක බලනකොට මේක කියලා දාන්න පුළුවන් වෙන්නේ නැහැ දැන් ඔය සුව සේවාව කරන කට්ටිය කියන්නේ ඕන ලෙඩ සනීප කරන්න පුළුවන්. මේ සියලු ශක්තිය සහිතව සර්වඥාන් වහන්සේගේ ශරීරයක ව්‍යාධිය පැමිණිලා අවසානයේ මරණ අවස්ථාව වෙනකොට මේ පුදුම භික්ෂුණාන්සලා ඇඬුවා. මේ බුදුහමෝ ගාව කල්පයක් ඉන්න පුළුවන් කම මේ ආනන්ද හාමුදුරුව කරගත්ත කරුණේ කියලා. ඉතින් මේ හතරට කිසි කෙනෙක් තාම පටන් අරන් නැහැ. ඉතින් මේ මෙපිට තියෙන වැඩ තමයි පුංචි පුංචි දේවල් වලට තමයි අපි මේ අදාන අදාන සුනාමි වගේ වයසට යන එක නැති කරන්නේ දෙදෙච්ච ඡන්දෙට රෝග හංගගෙන නැතුව වගේ කුඹගෙන ඉඳ ওই ටික හදනවා. ඒක ඉතින් කවදාකවත් පිළියම් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිකන් හරියට අසුචි පිළිච්ච කාලයක පිටින් පින්තාරු කරනවා වගේ. අසුචි පිළිච්ච කාලේ කොයි වෙලාවෙත් මෝතු වෙනවා අසුචි කාලේ. එතන. ඒක අය මොනවා කෙරුවක්වත් බය වළක්වන්න මේක මේ කුණපච්චල් කන්දේ නවගොඩ නවතලකින් කාරණු වගේ දෙන එකක්. ඉතින් ඕක ඔක්කොම අට්ටම් කරන්න හදනවා. ඉක්මනට කරන්න හදන්නේ වල එකක් විදිහට සංසාර බය නැතිව නිසා සාසනික වශයෙන් වචන දෙකක් පාවිච්චි කරනවා සංවේග කියන වචනේ පාවිච්චි කරනවා සංවේගය තමයි අපි මේ ආධ්‍යාත්මික ගමන වේගය අපිට ඉන්දනේ දෙන්නේ සංවේගය යම් කෙනෙකුගේ සංවේගය නැත්නම් එයා කවදාකවත් සීලකට පෙළඹෙන්නේ නැහැ සමාධියකට පෙළඹෙන්නේ නැහැ ප්‍රඥාවට පෙළඹෙන්නේ නැහැ දානකටවත් පෙළඹෙන්නේ නැහැ හොරකමට පෙළඹෙන්නේ ඉඳී තියෙනවා කාමීත්‍යචාරට පෙළඹෙන්නේ ඉඳී තියෙනවා බොරුවට කේලමට ඊස් වචන පරිස් වචන පෙළඹෙන්නේ ඉඳී තියෙනවා අන්න ඒක නැති වෙනවා. තව කුහුල අසල් ගේක සරකම් ගිය දවසට කොහොල් සිටින් ඉන්නේ තම ගේරක කියලා කියන අල්ලපු ගෙදර කෙනෙක් මරුණාට පස්සේ නම් අදිශියේම වාහනයකින් තරුණ පවුලක් විනාශ වෙනවා කියමු එල්ලුම් කාඩලා අනේ කියලා අනිච්චම් කියලා එතකොට කුහුල් වෙනවා. හැබැයි මම මම නන්න වැරදිලා නැහැ. අනේ යාට වෙච්ච දේ කියලා පොඩ්ඩක් එල්ලුම් කරා ඒ කුහුල කියන වචනේ කුතුහලයේ කියන්නේ ඉල්ල කියන්නේ එහෙම නැත්නම් සංවේග කියන වචන දෙක දැනට සමාජයේ පාවිච්චි වෙනවා. ඉතින් ඒක නිසා තමයි මිනිස්සුෝ මේ කාම ආශාවෙන් නැත්නම් ඉඳුරම් පිනවෙන ගමනේ පොඩ්ඩක් පැත්තට බලන්නේ මේ සංවේගය ඇතිවෙච්ච පමණට එහෙම නැත්නම් කුසු කොහොල් හිත ඇතිවෙච්ච පමණට තමයි වෙන්නේ. ඒක නිසා සර්වඥ වහන්සේගේ ඉගැන්වීමේ සද්ධාවට ප්‍රධාන හේතුව දුක. මේ සංවේගය ඇති වෙන්න ප්‍රධාන හේතුව දුක. ඉතින් ඒක නිසා අපි හිතුවොත් මේ කොටම භාවනා නැඹුරු කරන්න කරන් කියන මේගොල්ලන්ට පිට කපලා දුකක් වෙන්න. උඹකට රිවර්ට් වෙන්න වටින්න. ඉතින් කාටද පුළුවන් සැලසුම් කරලා මරන්න, හොරකම් කරන්න, බය කරන්න පුළුවන්. කරනකොට කරනකොට සත්‍යය ඇති වෙනවා. ඒ නිසා අපේ ලොකු සංසිකේතන කවදාක කාටක සත්‍යය ඇති කරන්න යන්න එපා. ඒක අමානුෂිකයි. සද්දා ඇතිනේ දුකේ. නිසා කාටවත් ශ්‍රද්ධාව ඇති කරගන්න හදනවයි කියන එක බර්ටන් රසල් කියන්නේ it's a vested interest. අනුස ශ්‍රද්ධාව ඇති කරගන්න මිනිහ දුක දෙන එක තමයි ලේසිම ක්‍රමය. ඒක තමයි අන්‍යයන්ගම් කටි කරන්නේ. ඒකවල ශ්‍රද්ධාව විතරම පාවිච්චි කරන්නේ. ඒ ශ්‍රද්ධාව ඇති කරන්නේ කාටවත් විශේෂණයක් කියලා. ඒ විශේෂණයේදී ශ්‍රද්ධාව ඇති කරන්න පුළුවන් නමුත් අලුවන් වාක්‍ය විදිහට සුනාමිය වගේ දෙයක් විශේෂණයක් නෙමෙයි. සමා වෙන්නේ සලසුම් කරපු එකක් නෙමෙයි විශේෂණයක්. නමුත් අපිට බුද්ධාගම ඉදගෙන ජීවන පිටිස සුනාමේ පාවිච්චි කරනවා සුනාමේ නම කම්පැනි පාවිච්චි කරනවා සංගීතේ පාවිච්චි කරනවා මොකද්ද කිව්වේ බිෂප් තුමා UK වල සුනාමියෙන් පස්සේ බිෂප් තුමා කියලා කියනවා මේ සුනාමි ඇති කරේ දෙයන්නාසේ දෙයන්නාසේගේ බලය පෙන්වන්නද දෙයන්නාස කැමති නම් සතුටයි කරනවා නැත්තම් බය ඇති කරනවා මේ වගේ 50000ක් ලංකාව විතරක් මැරිලා තාම මනසෝ කපුලිකාරම අදහන එක මට අදාහ ගන්න බැහැ. මේ වගේ සුණාගත කරන දෙවි කෙනෙක් අදහන එක ගැන මට අදාහ ගන්න බැහැ කියලා බිෂොප් කියලා තියෙනවා. ඒගොල්ලගේ ආගම කියන්නේ සුනාමේ දීලා තියෙන්නේ සද්ද ජනසික බලය පෙන්වන්න. ඉතින් එහෙම කිව්වොත් අපි ක්‍රියේටර් කියලා කියන්නේ. සර්වඥාන්සේ කියනවා මෙහෙව් නාස්තික යකෙකුට කියන්න තියෙන්නේ විනාශ කියන්නේ. මේක නම් දේවනාසික කෘත්‍ය මුන්දර කියන්න ඕනේ මේ නිර්මාපක කියලා නෙවෙයි නාස්තිකය කියන්නේ. ඔත අපේ කියේ තියෙන කෙනෙක් කරන දෙයක් නෙවෙයි සමානකේ දේවල් ස්වභාවයෙන් එනවා. ඥානවන්තය තේරුම් ගන්න ගන්නවා කොමන නැටුම් කෙලි කවට සිනාදා. මොන නැටුම් කෙලිද මොකද හිනාද අපි මේ ඉන්නේ ලිපකින් මොළවන තෙක්ිය දැල්ලි. ඉතින් ওই ටික අතට පෙන්කේ නයි කියලා කියනකොට එක විදිහෙන් අනේ පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මේක දැක්කට පස්සේ යාට පුළුවන් නම් පෙන්කෙලෙන්න මට හරි ආසාවක් තියෙනයි මනුස්සයතිය බලන්න අනේ මනුස්සයගේ මොන තරම් මේ මේ කාම ආසාවල් පිළිබඳව තාම මොනිමි ආශාවක් නිසාද මෙච්චර මේ මේ මයේ තකීකේ දිහා බලනකොට මම දන්නවා ප්‍රතිවිෂි පහේ විෂයයේ විෂයතේ ඒ වයස් වල මේක නැතුවම නෙවෙයි නමුත් ඒ යම් ආකාරකින් මේ මේ රහස්‍යපේ එහෙම නැත්නම් ඒ අයිමි සුකේ ලබා ගන්න අපි කරන ප්‍රයත්න. ඉතින් ඒක වෙනම කියන දවස් සංවේග පාලිනවා නේ පළගැටියේ ගින්නට පණින්නේ ගින්න රත්තරන් කියලා හිතාගන්න. අපි කියන පළගැටිය කියපු කතාවක් නෙවෙයි. අපි කියන රත්තරන් කියලා හිතාගන්න. ඉතින් පැනනට පස්සේ ඒ සාර්ථක වුණොත් ටක්ක පිටිනවා. ඉතුරු ටට තුනේ නායක කරන්නේ හතර පහයි. ඒක අnder පිටිනවා. ඉතුරු අnder තුනේ කරකට යන්නේ. මේ කරගන්න එද්දී. නැවත නැවත තරකට දෙවන්නේ. ඉතින් ඒ වගේ මේ සංසාරගත ලක්ෂය මේ කාමයේ හම් වෙන්නේ නැහැ කියලා යන යන කාම ප්‍රයත්නයකින් අතපය කඩා ගන්න. ලැජ්ජාවටපත් වෙනවා. අනුබඳු කඩන. ඉතුරු අඬු වලින් නැවතනක අර කාමයට මේ අනදියා බලනකොට සර්වඥාන්සේ උදාන ගාතාවක් ප්‍රකාශ කරලා තියෙනවා. උන්වහන්සේ මේ පජීරාවට හොඳට හඳ පහනේ ඉතින් බහනපත්තු කළ දෙවි කුටියෙන් ඉඳලා බහන ඉස්සරහින් භාවනා කරනවා. භාවනා කරන පේන සත්‍යයල බහන් පයින්. කරන කල්පනා කරගෙන අනේ මේ කෙටි ආවසති සත්තු නැවත තණ්හාව නිසා ගින්නට පැනලා බැඳලා ඊටත් වඩා කෙටි ආවස ලැබෙමින් සංසාරේ සීත මේ ෂෝට් වේව්ස් වලට වැටෙනවා ලොම් වේව් වලින් එච්චරයි මේකදී ඒ නිසා සංවේගය ඇති කරනවා කියලා කියන්නේ අමානුෂික වැඩක් කියන පරිප්‍රප්ත පදනම අපි තේරුම් අරගන්න ඒකට කියන වෙස්ට් ඩීලර්ස් කියලා. අනුන් කෙරේ කිඹුල් කන්දු හෙලන්නේ ඛණ්ඩමයි. ඒක සඳහා සූත්‍රෙට මතක තියාගන්න අනුකරී අනුකම්පාවක් කරනවා නම් ඒ කියන්නේ මගේ ආත්මය වඩා ගන්නමයි. මගේ මම ආයනේ වඩන්නමයි. මගේ මාව ලොකු පිටස්ලියක් උඩ කියලා අත සුදු මගේ ඒ චිත්‍ර රූපේ එතන මගේ ප්‍රතිබිම්බේ සුදු ගෑමක් තමයි අපි අනුන්ට කම්පා කරනවා කියන්නේ. අපිට මේ ශක්තියක් නැහැ. අපිට තියෙන්නේ මේ සංවේගාවට පස්සේ ශක්ති ප්‍රමාණය පිළිකිරීම පැත්තක තියලා වුණ කර සිටීමේ සත්‍ය අවබෝධ කිරීම විතරයි. නමුත් අපි යන්න හදන්නේ නෙවෙයි. ඒක ඇතිගෙන සංවේගීට. ඉතින් සංවේගී ඔය අපි පටන් ගන්න තැනට වැඩි තව එකක් එනවා. ඉස්සරහට ගියාට පස්සේ භාවනා හොඳට කෙරෙනකොට අපිට මුලින් අපිටම සත්‍ය වැඩෙනවා. සත්‍ය අනුව සමාධිය වැඩෙනවා. සති සමාධිය එකතු වුණාට පස්සේ අනිකුත් ගුණ ධර්ම සත්‍තාවට වීර්යයට ප්‍රඥාවට ඉතින් ඒක දුසල ගණන් එන්න පටන් ගන්නවා. කුසල ගණන් එන්න පටන් පස්සේ ඒ ඇති වෙන්නා වූ සද්ධා, වීර්ය, සති, සමාධි ආදී ධර්ම කෙරෙහිවත් ආශා නොකර ඒක ඇති වුණත් එකයි නැති වුණත් එකයි කියලා භාවනා කරගෙන යනකොට මොන වේගයෙන්ද මොන ආකර්ෂණයෙන්ද අපි භාවනා කරන්න කියලා මොකාටවත් කියන්නේ. ඇයි භාවනා කරන්නේ කියලා. කිසිම හේතුවක් නැතුව විශ්ලම කියන්නේ සතිය වඩන්න භාවනා කරනවා. සද්ධාව වඩන්න කරනවා සති සත්‍තාව ගත්තට පස්සේ ඒක ඇති වුණත් එකයි නැති වුණත් එකයි නම් එතකොට අපිට එළියට ගෙනියන්න ගමන මේ ගෙනියන්න සංවේදී නැතු වෙන. සංවේදී ඉන්ධන දැවිලා යනවා. ඊළඟට කොහොමද යන්නේ කියලා කියන්නේ. ඒක වෙන කරන්න දෙයක් නෑ. බැහි වෙච්ච මනුස්සයා කුඩු ගන්න පටන් ගත්ත මනුස්සයා වෙන කරන්න දෙයක් නෑ. ඒක එකම දේ කුඩු ගන්න එක. බොන්න පටන් ගත්ත මනුස්සයා හොඳටම දන්නවා දැන් ඉතින් සම්බදයිනේ ඉවරයි. අතවය ස්නායු ඉවරයි වෙන කරන්න දෙයක් නෑ. ඉතින් බොන්න. අනිත් වගේ තමයි භාවනා කරන යනකොට ඒකෙන් අපිට කියනවා සංවේගස සද්ධාර කියලා. සද්ධා නිසා වීර්ය සමාධිය සමාධි ප්‍රශ්නයට කියනවා විශාල ප්‍රයත්නයක් ගන්නවා. ඉලකන ගඟ දිගේ පහකන ගඟ දිගේ ඉහළට පීනනවා. ඒක යම් තැනකට ආවට පස්සේ අපිට කියලා දෙන්න වෙන භාවනාවේදී කිසියම් දෙයකට ප්‍රතික්‍රියා නොකර උපේක්ෂාවෙදී උපේක්ෂාවෙන් දුරු සද්ධාවේ අඩුපාඩු පේනවා. අද්දා ඇති වෙන වෙලාවල් තියෙනවා නැති වෙන වෙලාවල් තියෙනවා දෙකේදීම නොසලී ඉන්නවා. වීර්ය ඇති වෙන වෙලාවල් එනවා නැති වෙන වෙලාවල් එනවා නොසලී ඉන්නවා. සත්‍ය සමාධිය ප්‍රඥා. අන්නේ වෙලාදී මේ සංවේගයක් සද්ධාවිතින් ඇති කරන සංවේගයක් නිකන් පුස්තයක් බව, හිස්තයක් බව නැතුව රැඳීගෙන යන වෙලාවට යනකොට ඔය මූලික සද්ධාව, මූලික සංවේග, මූලික සංසාර බය ගණන් ගන්නෑ. මේක ඒ කොහොමද කියන්නේ? මේ සංසාර බයෙන් මොටිවේට් වුණාට පස්සේ යන්න පටන් ගත්තට පස්සේ බෝසතාණන් වහන්සේ ඒ බෝධි සම්භාර පුරනකොට මේ බමුණෙක් කරේක බඩගිනි කියනවා තමන් හාවෙක උපදිච්ච ආත්මේ. ඉතියා කල්පනා කරලා බලන බමුණා කරේ අනුකම්පාවේ මොනවද කන්න දෙන්නේ මොකුත් නැහැ. බමුණ කියනවා හොඳ කිහිපරක් ගන්න එක දිනුට බයි. ඊට පස්සේ ජරා ව්‍යාධි මරණ හේරම හිත වෙනවා නමුත් ඒක බොහොම මොකෙන්ද කරන්නේ කියන්නේ බෑ. අධිෂ්ඨාන ශක්තියෙන් පයින් මේ බමුණට ආහාර වේවයි කියලා. අපේ දරුවචන් වහන්සේ බෝසත් කාලේ මයිටි දරුවචන් වහන්සේ බෝසත් කාලේ දෙන්න මේකට තපස්ස කරා. කරුණ ගෞතම දරුවචන් ගෞතම බෝසත් වහන්සේ මයිටි බෝසත්. දෙන්න තපස්ස කරලා ඉන්නකොට දෙන්නට දෙන්න ප්‍රේමයක් සම්බන්ධයක් නැහැ. තපස්ස කරන්නේ ඒක දැසත් තින්න කැලේ මැදින් යනකොට හෙන ප්‍රකාශයක් දැක්කලු. ඒ ප්‍රකාශය ව්‍යාකර දේනුවක් පැටව දාලා ඒකට බඩගිනි වෙලා. දැන් මේ ලරුව කිරවරනවා බොන්න දෙයක් නැහැ, කන්න දෙයක් නැහැ. අර ආහාරයක් ඕනේ. ඉතින් මේ හෙල නැගගෙන ඇවිල්ලා ආහාරයක් හොයා ගන්නත් බෑ. දැන් මේ දිව්‍යාකරණයෙන් දැන් පැටි කන්න හිතිලා තියෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. පැටව කන්න පැටවන්න කරනවා. ඉතින් අර බෝසත්ණන්ට දෙන්න දැකලා තියෙනවා මේ ව්‍යාකරණයෙන් ආහාරයක් දුන්නොත් පැටව කාම නැතර කරන්න පුළුවන් කියලා විචාරට දුවලා තිනවා මනුස්ස මොලෙන් කල්පනා කරලා ආහාරයක් හොරදේ. මෛත්‍රී ගෝසානාසේ ඈතට කියලා අඬ ගෝසානාසේ පැනලා ගියලා දිනව කනවා. ඊට පස්සේ ඔබ කලින් දුන්නේ. ඒකෙන්ද පයින් වෙලාවේදී සත්‍යාවිදී සත්‍යමත් අපිට පේන මට්ටම පැනලා තියෙනවා. 10 මට්ටම මෙන්නේ උඩට ගිහිල්ලා තියෙන්නේ. මොකටද ඒක කරන්නේ කොහොමද ඒක කරන්නේ අපිට නම් ඒක ලොකෝ නන්දු දනවන සිද්ධියක් විතරයි පොදුවන් අපිට කරන්නේ. යක්‍ර දේනුව පැටව කන වෙනුවට මගේ මස් ඒකට ආහාර කරන්නේ. ඒක ඇත්තටම සත්‍යාවේ ඉහළ කෙලවරක්. මුලින්ම මේක සංඛාර බය නැවිලා මෙතෙන් යනකොට සංඛාර බය වගේ පොඩි දෙයකින් මේක විස්තර කරන්න බෑ මොකද සංසාරෙක තියෙන බය දුක නිසා නම් මෙතන දුක වමනාවෙන් ඉල්ල කරගන්න තමන්ගේ මාර්ග පූජා කර ගන්නට යනවා ඒක නිසා මුලින් මුලින් සංසාර බයෙන් අපි පටන් අරගත්තට පස්සේ මේක සීටි වෙන්න ගන්නවා ඇබ්බැහි වෙන්න බල ගන්නවා ඒ නිසා සංස්කාර කියන වචනයට අර්ථකථනයක් දෙන්න පුළුවන් පුරුද්ද කියන. සංස්කාරයක් වෙන්නේ අපි සංස්කාර කරන්නේ පුරුද්දට කරන්නේ. දැන් අපි කරන්නේ කාමාසාර පහින්. රූප බලන්න ගත්තාට ඕටයිම් කරලා සල්ලි ගන්නයි බුදුන් වහන්සේ ආදවා. අධ්‍යාත්ම පැත්තට යන්න ගියාම කිසියම් කෙනෙකුට තේරෙන්නේ නැහැ. එයා විවේකයේ වෙනුවෙන්, සතිය වෙනුවෙන්, සමාධිය වෙනුවෙන් ඕන කැපකිරීමක් කරනවා. ඒකෙන්නේ ඒ කියන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධාව මුල් වෙච්ච ශ්‍රද්ධාව නෙවෙයි. ඒක කියන්නේ කප්පණ ශ්‍රද්ධාව නැත්නම් අධිකම ශ්‍රද්ධාව. ඒ මුල්ම ශ්‍රද්ධාව කියන්නේ පසාද ශ්‍රද්ධාව. සර්වඥාසේ දකිනකොට මේ වගේ තරකට එන්නේ. ඒකට කියනවා අමෝනික ශ්‍රද්ධාව කියලා කියනවා. අමෝනික ශ්‍රද්ධාව තමයි ඇදහිය යුතු වස්තු නොවන දේවල් කෙරෙහි අදහනවා. ඇදහිය යුතු වස්තු වල සර්වඥාසේ පෙළ දෙන බුද්ධ ධම්ම සංගය. ඒ පිටදේවල් අදහනවා අපිට වැඩි ලොකු දෙයක්. එතකොට ඒකට අමෝනික ශ්‍රද්ධාව කියනවා. මේකට කියනවා ප්‍රසාද ශ්‍රද්ධා මතු පිට ශ්‍රද්ධා ඕක බැහැගත්තට පස්සේ මුල් බැහැගත්තට පස්සේ කියනවා ඕකප්පන ශ්‍රද්ධා කිය. ඒ ඕකප්පන ශ්‍රද්ධා ආවට පස්සේ ආ ඇයි එහෙම කරන්න කියලා යාර තේරෙන්නේ නැහැ. කොහොමද ගෙදර මනුස්සය කොහොමදක් අත්දෙන්නේ. ගත්ත ගැම්මට මිනිහා සුවක්කෝ ට්‍රිගර් එක ඔෆ් කරලා පස්සේ බුලට් එක පැන්නට පස්සේ අල්ලන්නේ. අඩාගෙන. ඊට අධිකම ශ්‍රද්ධා හරි ගියාට පස්සේ මොනම කෙනෙකුටවත් ඒක කියලා ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඊට එහාගේ තව එකක් තියෙනවා අධිගම සද්දා ඕකමේ ප්‍රසාද සද්දා ඕකප්පන සද්දා අධිගම සද්දා ආගම සද්දා කියන එක ආගම සද්දා කියලා කියන්නේ බුදු වෙන්න ඉස්සෙල්ලා මහ බෝසතාණන් වහන්සේ නමක් වගේ සද්දාව කොච්චර බලවත්ද කිව්වොත් එහෙම නාසය ඇසිස් මාස්කේ දන් දීලා තාම බුදු වෙන්නේ නැහැ ප්‍රාර්ථනා කරනවා මේක ගසගවිලා ආවට පස්සේ ඕනම වෙලාවක මාස්ලෝට අදතිලා අදිෂ්ඨාන කරොත් මේක හෙල්ලියන් කියලා මහ පොළොව හොල්ලන්න පුළුවන්. එයාටම දන්නේ නැතුළු ඒක කොහෙන්ද එන්නේ කියලා. ඕන දෙයක් අදිෂ්ඨාන කරොත් මේ දොතම හිත එකලස් කරලා ඒ දේ මහ පොළොව බව හොල්ලන්න සාධිකම ශක්තිය සද්ධාරක කියලා. ඒ අර සිද්ධ වෙලා සිද්ධ වෙලා සිද්ධ වෙලා ඇවිල්ලා තමයි ඉන්නක ගෝසන්න්සේ අවසාන ආත්මදී ඉපදිලා දුෂ්කරක්‍රියා කරලා අමුදරුව අතහැරලා දීලා නම් මේ පුංචි සිද්ධි ගෝසන්න්සේ පැත්තට අපිට මහා ලොකු දේවල් මොකද සිද්ධි වෙලා සිද්ධි වෙලා එනවා. ඒ නිසා මූලික සද්ධාව කවදාකවත් අධිෂ්ඨාන කරන්න පොළොවට ගහලා කාටවත් ඇති කරන්න යන්න එපා. ඒක අමානුෂිකයි. ඒකට කරන්න තියෙන දුක දෙන එක තමයි. ඊට මේක වැඩි හොඳයි සද්ධාට ඇතිවෙච්ච කෙනෙක් ඉන්නවා නම් නියම නියම ප්‍රසාර සද්ධාව, කම්ම සද්ධාව හොඳයි මැෂින අපි එකට යන්න කියලා යන්නේ ඒක වෙනම කතාවක්. කාටක සද්දා ඇති කරන්න යන්න එපා. අද අම්මලා තාත්තලා දරුවෝ නාස්ති කරන්න උතන. මේ දරුවන්ට සද්දා වැඩි කරන්න. තමන්ගේ අම්මලා තාත්තලා සද්දා වැඩි කරන්න හදනවා. බුද්ධඝම නේද? බුද්ධඝම වඳුල නිසා මේක අමානුෂිකයි. මේක අපේ වැඩක් නෙවෙයි. අපිට තියෙන යම් කෙනෙකුට සද්ධාව ඇති වෙන ආකාරයට අපි හැසිරෙනවා. කියන සද්ධාව දුන්නොත් හැසිරෙනවා කියලා අපිට කියන්න බෑ කවුරක්වත් සත්‍යවන්ත කරන්න. නිසා අපිට ගන්න පුළුවන් ඒකෙන් සංවේගයක් අනේ අපි මේ පාරට වැටුනේ මුන්න තරම් ලක්පයි chance එකක්. දැන් ඉතින් ඊට පස්සේ ආයෙක ගැලවෙන්න දෙන්න බෑ. වැටුනොත් මේ ආයෙකට පස්සට ආයෙ කම්පට කවුරක්වත් ගොඩ ගන්න ඉන්න බුදුහාමුදුරුවෝ එන්නේ නැහැ. ඉතින් ඥානවන්තේ කාදාකත් කාඩක සද්දා වැඩි කරන්නේ නැහැ මොකද ඒ මනසට රිදෙන්න ඕන. පටාචාරාට වෙච්ච වැඩේ සාකච්ඡා කරන දරුවෝ දෙන්න වෙනවා අම්මා කරනවා අයියා කරනවා පිච්චුනවා හිලුවෙන් පියාකුස් වෙවිලා දරුවසල ගියා ඕන හදාගෙන ඉතිදා. ඉතින් අපිට ඔක දෙන්න පුළුවන් කාටවත්. අදහා තමයි ඇති වෙන්නේ නමුත් ඒක දුක දෙන නිසා අපි ලොකු සානදී තාම ප්‍රවේශණය කියලා කියනවා. ඉතින් ඉනසකලික කියලා කියනවා. කාටක සද්ධාව ඇති කරගන්න ප්‍රාර්ථනා කරමු. එතන හරි කේකියක් දෙන එක තමයි හදාගන්න. මට දෙන්න ඕන වස්තු වේශනයක් දෙන්න. ඥාති වේශනයක් දෙන්න ඕන හදාගන්න. ඒ කියන්නේ අපි දැනගන්න දැනග සද්දාව අතුලෙනවට ඒ පරිප්පෝ කාලා කියන්නේ. අහන් දෙන්නත් ඒවා නව කතාවක් තියෙන එක පිටිපස්සේ. කියා ගන්න බැරි කතාවක් තියෙන්නේ. ඒ ඔක්කොටම තියෙනවා. එයාට දැනගන්න දෙන්න ඕනේ සං ඇති වුණානේ දැන් කෑවනේ. අමෙන්න බුදුහාමුදුරුවෝ කියලා තමයි මේ ඊට පස්සේ කාටවත් හානි නොකර මත්තට හානි නොකර මේ තියෙන අමුද්‍රව්‍ය ටිකේ අමුත්‍ය කොටන ගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කරන්නේ කියලා. ඒක කියලා දෙන එක මම හැකියාවක් කරනවා නම් ඒක සත්පුරුසයි. මොකද සද්ධා කියන විශේෂ අර්ථ කියන්න ගියොත් ඒක තමයි මම කියවේ ඒක කියවන්නේ වෙස්ටර්න් සයිකොලොජි කියලා වෙස්ටර්න් ෆිලොසොෆි කියන පොත බර්ටන් රසල්ගේ. ඊහා පෙන්ලා තියලා තියෙනවා මේ දියන්නාසිගේ ආගම පැතිරවීම සඳහා සද්ධාව ඇති කිරීම සඳහා ලෝක යුද්ධ දෙකක් කරලා තියෙනවා. විනාශ කළ තියෙන මනුෂ්‍ය සංඛ්‍යාව, ලේපිට කපව මනුෂ්‍ය සංඛ්‍යාව තවත් ඉවරයි. තාමත් ඕනේ අපරාධයක් කරන්න ලෑස්ති දෙකකට ශ්‍රද්ධාව ඇති කරගන්න. බයි කුරානේ කියලා කියනවා උඹ දිව්‍යන අදහන් නැති කෙනෙක්. දිව්‍යන අදහීම පිණිස කරන සටනකදී ඕනම සටනක්. ඒ කියන්නේ ඉනිසිංගලි මැරුණොත් ඒ මනුස්සගේ මිනිහ හොදන් නැතුව දෙන්නේ කියලා කියන දිව්‍යන නැති යනකොටම බාරගන්න. මොන අපරාධද? හැබැයි ඒ මනුස්සයා දැනට දෙයියන් අදහන කෙනෙක් නෑ. මැරලා තියෙන උඹ මානව ජාතිය විනාශ කරලා කියලා දෙයයන්සි සදාකාන්ත අපායට උකනවා කියන්නේ. අතෝයි අතෝ මුස්ලිම් මිනිස්සු මුස්ලිම් මිනිස්සු කරුව මානව ප්‍රජාව මරුව තරම් දෙයයන්සි සාප කරනවා. මුස්ලිම් නොවන කොච්චර මරුවත් මිනිහ හොදන්න නැතුව වල්ලන්නේ කියලා. ශ්‍රද්ධාව ඇති කිරීම සඳහා ගන්න ප්‍රයත්නේ ඒ තරම් බොහෝම ශ්‍රේෂ්ඨයි. කොච්චර නේචර කියලා කියලා. කොච්චර ස්ථිරසන්ද කියලා නෝ. ඒ ආගම අදහන මිනිස්සු අමනුෂ්‍යයෙක් අදාළ නැති මිනිස්සයා මනුස්ස භාවයක්. තීරසනෙක් වගේ අපි දැන් කියන තීරසනකත් බලන්න එපා. එහෙනම් ශ්‍රද්ධාව කියන વિષය පිටිට කැපෙන ආයුධයක්. ඒකට ප්‍රධානම මේ දැනට පවතින දේ මම කැමති නෑ මේ මාතෘකාවට කතා කරන්න මොකද අපි ආගම් අරගෙන මාතෘකාව ගලපනවා කියලා කතෝලික සභාවේ සෙල්ලම් දැන් එළියට තියෙනවා. අපගේ අවුරුදු 2000 කණ ඇතුළත ඒගොල්ලෝ කරපුවා එළි වෙලා තියෙන්නේ කියවන්න ක්‍රිස්තියානි කැන්සෙන් කියන මේ කොයිද මේ මේ ඕෂෝගේ පොත උත්තර ලක්ෂණ පෙන්නලා තියෙනවා ඩේවිඩ් අයිකිගේ පොත කියවන්න පොත් කියවන්න එතෙන්දට කොහොමද කෙරුවේ කියලා දැන් කරන්නේ කොහොමද කියලා මේ කතෝලික ආගම පැතිරීම සඳහා කරන යන සද්ධා ගැති කිරීම සඳහා දැන් කරන කැම්පේන් එක කියන්නේ එජෙන්ඩා කියලා ඒකේ තියෙන ම්ලේච්ඡ ස්වරූපයේ මෝ චලක චලකාපි සත්තු જાතියක් කියලා. උන්ද හක්කේ කියලා කන්න පුළුවන් කියලා තියෙන ඕන සතේ ගෙලේ. චලකාපි සත්තුන්ට චලකාපි සත්තුන්ට බැරි චලකාපි සත්තු තිරසනේ කල්ලා කනකොට මේ පෙරතර කන්නේ ගානක් නැහැ. ආනේ වගේ එකක් ඉස්සද්ධාම් කරනවා. ඒ නිසා අපි අද ඉන්න තත්ත්වයක නම් සතුටු වෙලා මේක දිනු කරගෙන යන මිසක්කා භාවනා නොකරන කෙනෙකුට පුදුමලා කලබල කරලා භාවනා කරවන්නේ. දාහනේ නැත්නම් කෙනෙක් දාහන දෙව්වට ඒක නන්නු ෆව බිස්නස්. අපේ වැඩක් නෙවෙයි. කරන කෙනෙකුට ධෛර්යය කරන්න ඒක නම් මදි. ඒක ඉතාම ප්‍රවේශමෙන් කරන්න පවුණු කිරීම කියන අදහස. පින් කරන අදහසින් අත තියන්නවා කරනකොට සංයුක්තයට වැරදි සිද්ධ. ඉතින් මම හරියම කැමති අපි ඔය මම දැකපු මනුෂ්‍ය ජීවිතේ යහපත් කිමිතිය නායක හඳුයි ගුණම පන්දිසානයි. කද්දාක පිංගන්නේ මුන්නම තාලකින්වත් නැහැ කරන්න සිද්ධ වුණොත් ඒක නිකන් හරියට නිකන් බොහොම අකමැත්තෙන් එංගමලි කඩ කඩ තමයි ඒකට පෙර දෙන්නේ ඉතින් පව කරන්න පුතොම බයස්ති මුන්නම හේතුවක් නිසා කාටවත් පිටිදවන්නේ මුන්නම හේතුවක් නිසාවත් තමන්ගේ ඉස්සරහා සෞඛ්‍ය පාවාදින්නේ ප්‍රවේශමින් ඇතුලේ සද්ධා රැකගෙන යනවා ඒක මම හිතනවා ඔක්කොටම වැඩි ගැඹුරු බණක් වචන කතා කරනට වැඩිය උන්වහන්සේලා ඇසුරු කරනකොට තමන් ඇතිවෙච්ච ශ්‍රද්ධාව විශේෂින්ද වැඩෙලා තියෙන අතර හැම කෙනාටම පෙන්නවා වැදගත්ම දේ උඹලා කියලා කියන්නේ බය වෙන්න එපා. දැන් කොහොමඩක් අර නිවනට තමයි යන්නේ. ඉතින් අනුන්ගේ කොන්ත්‍රාත් බිස්නස් ගන්න යන්න. කන්සර්වා බිස්නස් කරන්න යන්න එපා. ගුණයි කරත් විකුණලා තමන්ගේ බිස්නස් එක කරගන්න. ඒක නෙවෙයි හැබැයි මම දන්නවා කල්පනා මන්ට ඉතිපත් කරපු අදහස තියෙන්නේ. මං කරන්න හදන්නේ මාත්‍රකාව මට දාගන්න එක. මට දැන් යම් ප්‍රමාණයක් ශ්‍රද්ධාව තියෙනවා. ඔක පරිස්සම් කරගෙන කාටත් ආදර්ශයක් වෙන ජීවිත එක මිසක් උඹටත් මට වගේ ශ්‍රද්ධාව වෙන්න ඕනේ. උඹත් එහෙම කරන්න ඕනේ කියලා කියන්නේ ආවොත් මං හිතන එක මගේ දුර්වලකම. ඒ නම් හුඟටම දන්නවා. ඒ අපේ හින්දුගේ නායක නාම ස්වාමීන් වහන්සේ පන්දි ස්වාමීන්ගේ මට්ටමට යන්න මට තව කොච්චර කාලයක් සාධන දේවල් කරන්න වෙයිද? තරම්ම මෝරලා ඒ තරම්ම මෝරලා තමයි මේ විශ්ේෂී කවදාක කාටක මේ ගැඹුරු ධර්ම පොවන්නේ නැහැ. හැබැයි ගැඹුරු ධර්ම අවශ්‍ය කරනාට කැට කරලා ක්‍රිස්ටල් කරලා අතර දෙන්න. ගැඹුරු ධර්ම දන්නේ ඒකට ඕන විදිහට සරල විදිහට කතා කරලා බබා නල්වලා මට ගාවෙන්න මට දකින්න මගේ හීනේ ඒක කරලා දෙන්න. එයාගේ හිණ දකින්න එයාගේ ඉඩ දෙනවා. ඒක 100 100ක් සලකනවා. කවදාකවත් මීට වැඩි දියුණු වෙන්න ඕනේ. මෙහෙම කරන්න. ඒක තේන්නේ නිකන් හරි ආත්මාර්ථකාමී හරීම තමන් ගැන හැදිච්ච චරිත කියලා. මම දැක මෝරච්චම චරිත. මම දැක හොඳටම මේ පිළිච්ච චරිත සාසන සම්පත්තියේ පිළිච්ච චරිත. ඉතින් මගේ ගමන් කොච්චර වාසනාවන්තද කියලා මම කොච්චර සත්පුරුෂ වෙන්න ඕනද මේ වගේ ස්වාමීන් වහන්සේලා දැකලා මයි තිබුණේ තේ දෘෂ්ටි කෝණය. මහන්සලා මේ බඩු විකුණන වෙරෙන්දක. ඇඩ්වර්ටයිසින් සයිකොලොජි එකට තියෙන්නේ ඒ නැත්තම් මේ තමන්ගේ බිස්නස් එකක් කරන්න ඕන කෙනෙක් දැකලා ගන්න ආදර්ශයක් ගනි. ධර්ම ප්‍රචාරයක්. ධර්ම කිසිම කිසිම කැක්කමක් නැහැ මේ බුද්ධ ධර්ම නැති වෙනවා කෙනෙක් කතෝලික ආගමට යනවා කිසිම කැක්කමක් නැහැ. ඉතින් ඒක නිකන් ගෝ කෙනෙක් හිතන්නේ කැලස් කැක්කක් පැතිකම. ඍජුමත් පැකිලම කියන්නේ. ඒක දවසක් කිව්වේ අර මේ අම්බිස්කෙන් ගිහිල්ලා ඒ ඩිස්කෂන් එකක් කරනවාදී ඒකේ මේ මේකට සම්බන්ධයි රේඩියෝකට සම්බන්ධයි. සීමිත පිරිසක් හැම එකම රේඩියෝ එක අහන්න පුළුවන් ඒක අපි ටෙලිෆෝන් එකක් යන කරේ. කියනවා මම මාළුකු කුච්ච සූත්‍රය සාකච්ඡා කරේ මම දන්නේ නැති ගෲප් එකට ඒකේ සූත්‍රය ටිකක් අර වැඩි. ඉතින් සාකච්ඡා කරලා ඔක්කොම හිතියද දන්න කෙනෙක් ඇත්තෝ පුංචි ගයක් ගාස්නේ කියලා. මේ සාගත වෙනකොට ඉස්සරහට මාත්‍යෙක් එකපාරට ගොල් ස්වාමීන් වහන්සේලා ওই ගැඹුරු බණ අනම්මන සාකච්ඡා කරගෙන කීදා දැන්නම දුප්පත් මිනිස්සු කතෝලිකයන්ව ආරෝණා. ඔබ අදලක ඔය බණින් ඇති වැඩේ මොකද්ද? ඔය අර මේ කතෝලික මූලධර්මවාදීන් මම කොහොමද මට ඒකන කිසිම හැඟීමක් නැහැ නේ කවුරුහරි අඬනොත් ගියාවයි කියන්නේ. ප්‍රශ්නයක් නැහැ නේ කියලා. එහෙම කියන්නේ කොහොමද පහන්සේ කියන අවුරුදු 2500 පරණ සංස්කෘතික සංලක්ෂණයක්. ඔගේ සංඥා මෙහෙම අතහැරලා දාලා බුද්ධහම ගැන හිතුවොත් මොකද වෙන්නේ මේකට? මම වාට මොකද කරන්නේ මට ඉන්නේ නෑ නේ මට ඒ ගැන කිසිම ෆීලිංග්ස් එන්නේ නෑ අනවනසට අන්න දෙන්නේ නෑ වෙට කියලා. මනුෂයාට මේ ඉහිලුන්නේ නෑ. ඉහිලුන්නේ නෑ අතන. ඊට පස්සේ මම කතා සාකච්ඡාට යන්නේ ආයත මානක පුතේ ලොකු යනකොට ඒක පාට කතා ආවතරයි ඔබ වහන්සේ කියන බුද්ධ පූජා කියන්නේ එපයි කියලා. කියලා. ඉතින් වයින්වන් දැන් ඇතුලේ බොයිල් කර කර ඉඳලා තියෙනවා. මේ මන්ත්‍රෝ මාතන. කඳ කීර කියලා මල පාවිච්චි කරලා ඇසි කීර කියලා මල පහ කරන් දෙකම එක පින තතියෙන් කොටනවා. මොනවා කරන්නේ වුණොත්ගේ මල පැනනවා. අයියෝ තමයි මට හරදනකට දෙන්නේ වයි ඈත කොනක හිටියේ. ඩොක්ටර් ජයසිංහ ස්වාමීන් වහන්සේ ඒක නේද හරුවත් කරනවා කියලා උච්චාර භස්සාව කම්මේ සම්ප්‍රජානකාරී හොති කියලා කියලා තියෙන ওই බණ පදේ නේද කියලා. ඒසර මිනිහා දැනගත්තා මම මේ මම මිනිහට ගහන්න කිව්ව කතාන්නේ උතුර ජනන්දේ ප්‍රතිකලික සෙල්ප නෝඩ සතියෙන් කරන්න කියලා කියලා තියෙනවා. මේ පස්සේ කියලා. ඒ මට මට කියන්නේ සාමවත් මම දන්නවා මට වගේ ලාට ඇන්ටි වෙනවා නම් කවුරු හරි මේ මේ සද්ධාව නැති වෙලා ගිහිල්ලා නැත්තම් සද්ධාව වැඩි වෙනවා කියන මට ඒක ෆීල් වෙනවනම් මම දන්නේ මට වැඩක් නැහැ. මට මගේ වැඩක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මම දන්නවා ඔක්කොගේම සහයෝගයෙන් තමයි ලෝකයාගේ දුකේ සහයෝගයෙන් තමයි මම මිනිහා ගාව දැන් කියනවා සද්ධාවක් ඇවිල්ලා තියෙන එකෙන් තමයි. මම බලන්නේ ඉතින් 100 100ක් වැඩගන්න. මුන්න දුකක් ආව මුන්න ව්‍යසනයක් ආව මුන්න හෙන ගහිල්ලක් හෙන ගැවුණා මගේ සතිය නොකඩේවා. මගේ අපච්චාව නොසලේවා කියන තමයි මම. ඉතින් ආනන්දකේක සද්ධාවක් ඇති කිරීම පිළිබඳ මට ඉන්නේ නැහැ. ඒ නිසා මම නිකන් ඒකෙන් ගිනේ මුත්තයි. තාම නෑ විනේ මුත්ත නෑ. විනේ මුත්ත වේවා කියලා තමයි මම ගණන් කරන්නේ. හැබැයි ප්‍රශ්න අහන්න එපා කියලා මම කියන්නේ. ඉන්දරේ මම සභාව හරියට යොමු කරාද නැද්ද කියලා කල්පනා මාත් ඉතු ගන්න අදහස. ඒක ඒක සම්බන්ධ ප්‍රශ්නයක් තමයි නේද? අපි දෙනෙක් භාවනාව නැති කරන්නේ. දෙනෙක් භාවනාවට බයින්නේ ඔතන නම් තමයි වගේ උපිලක ප්‍රතිපදාව කලාතුරකින් අඩු වයසේ බාල ළමයි කිසි විපත හේතුවක් නැතුව මේ පැතර බාරගන්න. භාවනා බාරගන්න. මම බලන්නේ ඒක වෙන්නේ මේ ළමයාගේ පෙරපිනක් නිසාද කියලා. ඒක අවබෝධ වෙනවා මේ සංසාරයේ දුක යාට ඔටෝමැටිකලි ඒක වෙනවා. ඒක නිසා එයා භාවනාවට බලින්. අන්න ඒක තමයි මට තේරෙන්නේ. ඒකෙදි නම් මට මේසි මම ඇවිදිනකොට මම දැක්කේ හැටි පොඩ්ඩලම මේකේ තියෙන මේ නුඹේ හැබැයි කැතම කැත જાති දෙනවා කියන්නේ. දෙන්නෙම නෑ ඒ දරුවට ඒක වැඩේ. නානාත්මකාර විදිහට පොත් කියවපන් ආඩම් කරපන් අරග කරපන් මේක කරපන් කියලා මම කියන්නේ පොත්වත් පොත් ගන්න ඉවර ගන්න ඕනේ නෑ ඉස්කෝලේ යන්න ඕනේ නෑ කියලා කෙනෙක් තියෙන්නේ. හොඳටම තියෙනවා අංකුරේ ලැබෙනවා කියන්නේ. උන්ද තියෙන හොඳටම සද්ධාව දෙනවා අපිට වැඩි බොහොම. නමුත් මං කියන්නේ කියන්නේ හරිම සාදා. කොල්ලන කොමරි කඩාරපයි. පිළිමයි. එල්ලන කියන්නේ උඹලට ඕන දෙයක් කරගන්න අපි බැලලා දුන්නට පස්සේ. එතකන් බෑ. අපිට ඕන දෙයට මේ පාරේ පලයන්. ඒක උගාක්ම වෙන්නේ මේ බුද්ධඝම් කියා ගන්න සම්ප්‍රදාන කුල පරිසරවල. අනිත් පරිසරවල මට නෑ කියන්න බෑ. මොකද ඇවිදගෙන යනකොට මම දැක්කා ඒ ඒ කියලා කිව්වේ මෙතෙන් යනවා අදින අවුරුදු 18 කට පෙරේ. ඒක උකට ගාන කියලා නේද පොට ගත්තා. සුනිලිත් එක මම කියනවා. මට හරි ලැජ්ජයි ඔය පොට ලංකාවට આવුත් මගේ විකුණු ගලවලා යනවා. කියනවා මට උපන් දවසේ ඉඳලා මස්මාළු කන්න බැහැ. තුන් වේල කන එක මට බර වැඩි. අම්මට ප්‍රංශ භාෂාව විතරයි පුළුවන්. ඒක නිසා අපි මේ ගියක් හම්බෙලා මම වඩ ගන්න ගියා සුපිලා ඉන්නේ මයමි නෙමෙයි පොට්ලවුඩ දෙල්ලන්නේ. ඒතර ගියේක. ඉතින් ඒකද කියනවා ස්වාමීන් වහන්සේ බණ කියනකොට පුදුම සතුටක් තියෙනවා මේක තමයි ලොකට ඕනේ. අම්මා කියනවා බලන්න වාද මේකේ ඉන්නේ හොඳටම ඉගෙන ගන්නවා ඒක කිසිම දෙයක් ගැන උනන්දුවක් නැහැ කිසිම අඩුපාඩුකුත් නැහැ ඉතින් කිසිම මේ අම්මා ඉල්ලන මොනම දෙයක්වත් දෙන්න තේරෙන්නේ නැහැ ඒ කියන මට ඕනේ හරිම සුභායක ධර්ම ජීවිතයක් මට ආධ්‍යාත්මික උත්පන්න නිවන් දකින්නත් තිබුණා මගේ ඇඟෙන්ම මට ඒක දැකලා මේ මස්මාළු කෑමක් එහෙම නැත්නම් මේ අනුද හිංස කිරීමක් ඉතින් මට ඔපාන්ත ළඟ ඉන්න හරි සතුටුයි කියලා මට සතුටුයි ඒක දාගෙන ඉන්න නිසා හරි මොකද මොකද වගේ ඉතින් අර පැවිදි වෙලා අම්මත් පැත්තේ මම ළඟ ඉඳලා ෆොටෝ එකක් අරගත්තා. මට දැන් මම දැක්කා. ඌ එකක් එළියට આવසේ මට ඉන්න ඕක කියලා එක තමයි. මේකෙදිගල ඒගොල්ලෝ ගෝපා යන්න භයානක දැනකට යන්නේ කොහේ වැටෙන්නත් නැහැ. ඊට පස්සේ ඕක කියන්න බෑ කිව්වා දෙලගින්න නැහැ. මිනිස්සු බලනවලු මේ පිටරට ගිහලා ලාංශ අමාරු වෙනවා. දැන් මොකද මට මට මට මට ඒ කෙල්ලකට තියෙන මම පිළිමින් නිසා කෙල්ලකට තියෙන ආදරයක් නේ. කියලානේ කොල්ලොත් නම් නේද? එන්නේ නැහැ. ඒ ෆීලිංග්ස් නැහැ. මේ දින කෙලින්ම ආධ්‍යාත්මික කියන්නත් බෑ. මේ ස්වභාවික ගතිය. ඉතින් අම්මලාට දාසත් හරි ඕනේ. මම ගතක් කොයි මොරටු කැම්පස් එකේ ගියා කමල් ළඟ ගහනියම ආව ගෙදරකට. තරුණ අම්ම මෙන්න මේ වගේ විතරයි. අත්තපත් ඉන්නවා ගෙදරට. උඩිය ගා දන ගන්නවා. තාම දන ගන්න. ඒක බඩට ආපු දවසේ ළම්මට මස් මලු කරදරයි. කොහොමඩක් කරදරයි. ඊට පස්සේ ඉපදුනාට පස්සේ ওই කටේ දාපම ගාලා මොන කලවම් කරලා මොනවද දාමව එහෙල් දානවා. ඉතින් ਉਹ හරි ජොලියේ ඉන්නවා. උගෙන් පණිවිඩයක් කරනවා. මේ මිත්‍රෝම ගෙදරට පණිවිඩයක් කරනවා. උඹලා එන්නේ මම අමු සෝනක. මං නාවේ එහෙම දැනගද මම මෙතන ඉන්න ඕන නම් මේක බ්‍රහ්ම නිවසක් කරපන්. ඒ පැහැදිලි ඒ පැත්තට බර වෙන චරිතද සයන්ස් ඔය බොරු කියන්නේ. සමහර ළමයි ඉන්නවානේ මෙච්චර පන්සල් උගන්වන්න අවශ්‍ය නැහැ ඒගොල්ලෝ. බොරුවක් කියන්නේ නැහැ දැන්. ඒක මම ඇප්ලිකන්ට් කාර්යයේ පොත සිංගල් ගන්නවා. ඉතින් අවුරුදු 95ක් විතර මම යනකොටම බොනික වගේ අහිම සිටියවන් තහම්දු භාවනා කරන්නේ. ඒ පන්දි ශාන්තට උගන්වනවා. පන්දි ශාන්ත හරියට කරගන්න. ඉතින් කියනවා බුරුනේ මේ පෙළවලු මාළු අර මමුලා කියන සතා අපි ඊට විදිනවා. පණ පිටින් ඉන්නේ ලෑලි. නැරෙන්නේ නැහැ. මේ මාළුව ගන්න දැන් මේ මහත්යෙල මාළුවෙල් වань ඌ ගස්කෝ කුටචින බෝතල ගන්න ගහන ඕඩුවට තලලා දෙනවා. ඒක ගන්න ඌ නලිය නලිය ඉන්නවා එහෙමයි දෙන්නේ. ඉතින් යනකොට මැරෙනවා. ඉතින් මේ සමහර ළමයි ඉන්නවලු අම්ල කඩේ ඉල්ල දෙනවා ගිහිල්ලා මගුරේ කරවල දෙනවා. උන්ට ඒක කරන්න බැහැ. පණ තියෙන මාළුවෙක් ගියා යන්න බැරි ඉතින් ඌ අමුසුප්පු වෙනවා. මාළුවෙක් ගන්න බැහැ. අනිසංසාරේ කවුද මේ කවුද මේ සංජය පණ්ඩිතයන් කියනවා ඉදිරියෙන් කොල්ලෙක් පිනාශය. මේ සාර්ථක වෙදී මාළු පානට. ඉතින් ඌට මාළු අල්ලලා තාක්ෂණය මේ මලතරම දිවරෙන් මේ මාළු ගෙදර ගන්න ගිහිල්ලා ගඟේ. ගෙල තේපම් මං එනවා. ඉතින් ආ මාළු වැලේ ගන්න තුන් නලියනවා. ඉතින් ඌ තාත්තට හොරෙන් ළඟට විසිකෝ යනවා. හැමදාම කොටි කරනවා. අර මාළුව ගලවලා ගඟට ගිහිල්ලා ඌට බැරිලු ඒක ඒක සම්බන්ධ වෙන්න බෑ. ඉතින් කවුරුසින් තාත්තා ඌ පිනා වුණාට අම්මල දාටලා ස්වභාවයෙන්ම කරන්නේ පන්දිසාලි කියලා කියනවා බලකොටු හතරක් විතර තියෙනවා මොකද ඇටි තාත්තක වැඩි බිලිකොක් ගමින් ගහලා තියලා එකකින් කරකට යනවා ඊළඟ ඊළඟට අරගෙන දාගන්න ඉතින් ඒ හරියම මිනිහාගේ මානවන්ට සුද්ධ යුද ප්‍රකාශ කරපු බලකොටු පිනාට ඒක කරන්නේ ඉතින් ඒකනේ ඊළඟ යක්ෂේෂන මේක ජාත දෝතපන්නේක් වෙන්න තියෙනවා මෙහෙම දරුවෝ උපත්යේ සෝතන් හොවන් වෙච්ච දරුවෝ වෙන්න තියෙනවා මොකද අභාග්‍යයි ඒගොල්ලන් මේක කවුරු කියලා ගන්න කෙරෙන්නේ නැහැ. ඒක උගාක් තේන තියෙන උගාක් පොඩි අය. කියන්නේ කරන්නේ නෙමෙයි කෙරෙන්නේ. හැබැයි සල්ස මොනවද දැකලා තියෙන සමහර චරිත ධර්මනේ ඕගනයිස් රීසන් එක වැරදි නෑ නෑ ඒගොල්ලෝ ඕගනයිස් එක හරි විරුද්ධයි. හරි විරුද්ධයි. ඕගොල්ලෝ මේ සිල් ගන්නේ, අත සිල් ගන්නේ, ඌවට කැමති නෑ ඒගොල්ලෝ. හැබැයි ස්වභාවයෙන් මේක නිලි. අය අලුතෙන් සීල් කරන දෙයක් නෑ. පාරේට නම් දෙමෝපියෝ යනවා නම් කටමැකට උන් තත්ත්වවල අල්ලගන්න. ඉතින් නැතුව නැත්නම් සමහරව කට්ටිය මම අරගෙන. දෙමෝපියට තින්න දෙන්නේ නැහැ. ඇත්තටම අරගෙන යනවා මේ කාට. ඉතින් ඒක මම දන්න ඒක කියන්නේ කොහොමද දන්නවද මේ ජෝන් මන්ස් කියලා ආදෙක් කියන මියුසික නෝට් ගන්න නැති වෙලද ඇමරිකානු කියන ලාපින් ජෝන් කියලා කියනවා. ඩාෆ්‍රී ජෝන් කියන කොට කියන ලාපින් ජෝන් කියලා. හැබැයි ඒක එකකේදී ආය හතපති කියව පොදුපත්තියේ මුපතේ නොඅදහන ට්‍රාන්සැක්ෂන් මුපතේ අදහන පටන් ගන්නවා. විශේෂයෙන්ම එකකේසි ග්‍රාෆිල් ජෝන් කියන නෑ. ජෝන් මන්ස් කියන දෙන්නම ඇට්ලැන්ටිස් ගැන කතා කරනවා. ඇට්ලැන්ටිස් කියලා කියන්නේ මේ අවුරුදු 30000කට ඉස්සර තිබුණු තාමත් ජීවුණු ශිෂ්ටාචාරයක්. දැන්ක ෆ්‍රාන්ස්වලට බලලා මොහොතයට තියෙනවා ඒ ගොඩනැගිලි ටික ප්ලේන් එක යනකොට පේනවලු ඒ ගොඩනැගිලි වල මේ ෆවුන්ඩේෂන් එක ඒක හිතන්න බැරිද. අද කියන ගොඩනැගිලි මේ කාලේ තිබිලා තියෙන්නේ ඥානය පොත්වල ලියලා නෙවෙයි ක්‍රිස්ටලයිස් කරලා. ක්‍රිස්ටලටි ඒක අවුරුදු 30000 ඉස්සෙල්ලා තිබිච්ච ශිෂ්ටාචාරය. දැන් තියෙන ෆ්‍රාන්ස් වලට පල්ලෙහා මොකද යට තියෙනවා ඒක දැන් ගා ගවේෂණ යනවා. ඇට්ලැන්ටික් කියලා ගහන්න විකිපීඩියා වල ඉන්න දැන් අද ප්‍රොෆෙසර් තුමන්ට දෙන පොත් ලියලා කියනවා. ඒ ඇට්ලැන්ටිස් මේ ඒ ඒ ජීවන જાතිය වශයෙන් ඉඳලා තියෙනවා පිසාචි වගේ සත්තු જાතියක් ඒ හරිය නිතරම අර කට්ටිය ටීම් වේට් කරනවා. මොකද මේක ඇතුලේ ඔක්කොම දරු පහසුකම් තියෙනවා. කෂින භාවනා කරනවලු, මිනිස්සු මනසට කතා කරනවා, ඊළින් යනවා ඔක්කොම දෙමිලා දෙනවා. විශාල කන්ස්ට්‍රක්ෂන් කරලා. ඉතින් යම් කිසි වෙලාවක අරගෙන යන පෙරේපරි එකක් ඒකට නිතරම වේගීෂණ එක යවලා ඉතින් එතන මහතර දුර සත්තු මේන්න බෑ. යම් වෙලාවක කඩනවා ඒගොල්ලෝ ඉඳලා කරන භාවනා කරලා එතෙන්ද මේ ෂේව් එකක් අරිනවලු ඊට පස්සේ අර කොල්ලන්ට නිකන් ගිනි ගල්ලක් ගිනි ගල්ලක් වගේ හැදෙලා යනවා මම කිහිල්ල ගිහිල්ලා අද්දුරේකට දෙවල අරක සම්පූර්ණ ඉන්වේට් කරලා තියෙනවා අර පහත් සතු ඊට පස්සේ මේගොල්ලෝ එහෙම මේකේ නැති වෙලා දැන් ඉන්නවා කියනවා හොරංගන කකා අද්දින්නම් පොකුරු කියන එක අහලා තියෙනවා අද්දින්නම් පොකුරු කියන්නේ අරුවත් ඔන්නෝගේලු ඉන්නේ නැහැ ඒ තරු තරු මණ්ඩලයක් ඒකද අපේ ලෝකෙ දිනු වෙනකන් වහාට පස්සේ ඒගොල්ලෝ ඒ ලෙවල් එකට එනකොටම හිතෙනවා. ආසාවෙන් ඒගොල්ලෝ තමයි මේ මේ පොඩි උන් ඒ කට්ටිය තමයි උන් මේ උන්ට බලන්න උන්ට කම්පියුටර් උගන්නන්න ඕනේ. උන්ට කැල්කියුලේටර් දීපුවා ටක්කාල ගහලා කියනවා. අපේ දාතෝ අපි අයින් එක අපි මේගොල්ලන්ගේ ලෝකේ වුණා අපි නිකන් අක්ටි ගැතියක්. ඉන්නේ ඒ කලින් ප්‍රේකේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ අපේ ශිෂ්ටාචාරයේ යම් මට්ටමකට දියුණු වුණාට පස්සේ ඒකෙන් එකට බලාපොරොත්තු වෙනවලු මේ ලෝකේ දුන්නාට පස්සේ. ඒකද කරුණු වෙන්නනවා. විපස්සනාව ඉලෙක්ට්‍රොනික ටෙක්නොලොජි එකයි. සබ්ජෙක්ට් තුනක් විතර දෙන මොනවාද ගහන්නට අපිට. පොඩි කොප්පඩක්වත් අපිට විදියටවා. අවාසනාවකලා දෙන අපි විපස්සනාව දාන්නේ නැහැ උන්ගේ ඔළුවට දාන්න අපි සිංහල උදාහරණ කරන්නේ. ඉතින් මේ නුඹට හරියට නිකන් මේ මාළිය කබල කොට කරනම තේරෙන්නේ මේ අම්ල දාතල මේක නම් පටුද කියලා. කොහෙද මේ දරුවෝ ගෙච්ච නැහැ. එදතු ඉන්නේ විශාල මානසිකත්වයක. මනස මිනිස්සයා කියන සත්‍ය පිළිබඳ ලොකු ආදරෙන් ඕගොල්ලෝ ඉන්නේ. අපි කිව්වොත් මේ සිංහලයන් විතරයි මිනිස්සයා අනිත් උන් මරන්න ඕන දෙමු කියන්නේ මු මුසුප්පු වෙනවා. ඉතින් ඒකට දෙන්න ඕනේ පොදු විවෘත මනසක්. පළල් මනසක්. ඒකට සම්මාහින වචනේ සම්මාදිට්ඨිය කියන්නේ පුතුල දිට්ඨිය. සම්මා සතිය කියන්නේ පුතුල සතිය. අපි ඉතල පොදු ගන්න පටු සත්‍යයක් නේ. ආනපන සතියයි මුතුල සතියට ගියාට පස්සේ හැම දෙයකම non reaction unassuming choiceless awareness. මේක වදිනවා කියන්නේ මොකුත් නෑ. නිකන් උන්ගේ ස්ටේපල් ෆුඩ් එක. කියලා දුන්නොත් පොඩි කට්ටියට non reaction කියන්නේ කොහොමද non reaction කියන්නේ? කොහොමද unassuming නේ? කොහොමද choiceless නේ? යම්මල දාත්‍රානේ මේකට ෆීඩ් කරන්න පුළුවන් තරම් මේක හරි මේක වැරදි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි. ඉතින් අර මාරුට නියම හුස්ම ගන්න බැරි වෙනවා මොනවද මේ ඇත්තට යාට තේරෙන්නේ නැහැ මම මේ සරල භාෂාවෙන් සංකල්ප භාෂාවට යනවා කියලා ඊට රියැක්ෂන් එක එනකොට ගන්න අම්මලා කරත්තට තේරෙන්නේ උටත් තේරෙන්නේ ලස්සනට සරලව කරන පද්ධතිය සංකර කරලා අම්මලා කරලා මුටි ගන්න පළවෙනියෙන්ම මුටි ගන්න අම්මලා ගන්න මොකද බැනිෂල් කරන්නේ ඉතින් අන්න ඒ වගේ වයිටි ශ්‍රද්ධාව බලනකොට අපි ඉපදිච්ච යුගය හරියම තීරණාත්මක දෙයක් මොකද ටෙක්නොලොජිකලි ගිහිල්ලා අපි යම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට ඇවිල්ලා ඉන්නවා. ඒක ඇත්තටම දැන් මට්ටම පැනලා නාස්තික පැත්තට යනවා. මෙන්න මේ වෙලාවට පහළ වෙනවා පින් ඇති ධර්ම. මේ පින් ඇති ධර්ම පහළ වෙන්නේ <clears throat> ඒගොල්ලන්ට අමල සත්‍යයෙන් මොනවක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. කියන්නේ අනේ කරුණාකරලා අපිට ඇන්ලි කරගන්න අපිට ඉන්න දෙන්න. ඒකට අමල සත්‍ය කරගන්නේ නැහැ. අමල සත්‍ය කියන්නේ උල්ලට ලොකු වලක්. හොපිටුවට ආකෙන්ද දෙන්න අපි කියන කාර්යයකට කියලා අනිත් ඉඳලට ආයෙත් කුඹි ගහකට කක්ක කරගෙන අනිකන කුටි ගන්න. සරණ ඒක කිව්වොත් හරිද සරණ? ඒ වගේ දරුවන්ට ඒක ටික නේ? ඒ ටිපිකල් කිව්වොත් හරිනේ. ඔව් ඒක ඕන යුනික්, ඉන්ට්‍රෙස්ටික්, ජෙනුයින්. කොහොමදක පොඩියෝ කියලා කියන්නේ පුදුමාකාර භෝජනීය වස්තුවක්. පොඩි කොයි එකක් තමයි. ඒක අත තියන්න එපා දන්නේ. හිතන්න අපි ඩිස්කොලිෆයිඩ් අපි කෙලසිච්ච જાතියක්. උන්ලඟට යනකොට අපි අර වෙස්න කෙනෙක් කියලා දෙනවා පොඩි එකගේ ග්‍රේස් එක ගන්න ඕනේ නම් කතා කරනකොට මෙයා පොඩි එකෙන් පාස් වෙලා කතා කරන්නේ ඌටදී අල්ලයි චුට්ටක් වෙස් එකේ අපි මෙහෙම කරලා කතා කරොත් එහෙනම් අපේ කියන කුණු හඳල් උගේ උඩට ගිහලා උනා. ඌ ඒක මෙහෙම බලනවා කියලා බලන අපේ තියා කුඩු වෙලා සිනිගඳ ගහගෙන මටත් එන්න දෙයක් කියලා දෙන්න කියනවා වගේ. පොඩි උන්ට කතා කරනකොට පුළුවන් තරම් පාස් වෙලා යාගේ ග්‍රේස් එක අපිට එන විදිහ නිසා මුළු භාවනා වෙස්ට් එකේ උගන්වන්නේ going back to the childhood. childhood. කොහොමද කරන්නේ? unless you කොහොමද choiceless කියන්නේ කාම දීලා නැහැනේ අපි value system එකක් දීලා නැහැ unless you choiceless අව්‍යානසක දිනවා fully aware බලන්න මේ අසුචි ටිකක් හරි අත ගන්නකොට 100% දෙන කරන්නේ අපි ඔය අරකට බල බල මේක ගිහිල්ලා නැහැ යමක් කරනවා නම් අන්තිම at a time and that done this යම්මල ගන්න කොච්චර රුචිකල කලකවල දුර ප්ලාස්ටික් කැලකට දෙන්න වල සිල්ලම්බදුවක් කියන්නේ අම්මත්තු උරෝන තාත්තා ඕනේ නැහැ ඌට ඒ කියන එක ඉච්චර. කන්න ඕනේ නැහැ මොන්න ඕනේ නැහැ. ඉතින් ඉතින් ටෝටලිට ඉතින් සියල සියක් කියන්නේ. අපි ඒකටම යනවා. සවනස අපේ සවනස කලින් කිව්වා උන්නේ සවනස ඉන්න කාලේ කොහෙද සවනස යනකොට සවනස අතර මම වෙලා කොහෙද ආරාධනා කියලා ගානේ ගන්න ගානේ වන්දර ආපෝ පිටත් වෙන බලනකොට ඒ කාන්තාව මානසික ආරාධනා කියලා ප්‍රජාශාලා මතකද ඒ ප්‍රජාශාලාවේ ස්වාමීන් වහන්සේ බුදු වුණා කියලා අමතා සුද්ධ කරන්න තමයි ආරාධනා කළා තිබුණේ ඒ ප්‍රජාශාලාවේ හිටිය තරුණ පිරිස ගෑනු පිරිමි තමයි මේ කමඨා සුද්ධ කරන්නේ ඉන්නවා ස්වාමීන් වහන්සේ කෙරුවා කියලා ඔක ලංකාවේ කවදාකවත් ඔයගේ දෙයක් නෑ. කවුරුත් ඉන්නේ නැහැ. වැඩිමහල් ගන්න ඉන්නේ නැහැ. අතර මම ආපු කෙනෙක් මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම බලන්නේ බුරුමේ සංස්කෘතිය මොකක්ද තියනවද කියලා ළමයින්ට ඒ වගේ අවබෝධයක් ලබා දෙන්න. කෙලෙසිච්ච නැතිකම. ඒ කියන්නේ බුරුමේ ජපනට විතරයි යට උනේ. අපි වගේ විදේශ ආක්‍රමණයට ගියේ නෑ. ඒක නිසා හැම වෙලාවෙම බුරුම කාර්යය කියන්නේ මට උගන්නන ස්වාමීන් වහන්සේ කියන්නේ ඒත් එනවා නේපාල් වලින් මිනිස්සු භාවනා කරනවා. උපසම්පදලා භාවනා කරනවා. මේ නේපාල් කාරයෝ දැකපුවා කියන්නේ බුරුමේ වැඩ කරන්නේ බුදුහාමුදුරුවෝ බුරුමේ ඉපදිච්චායි. ඇත්තම පුදුනේ නේපාලේ නේපාලේ බුද්ධ අදම නැහැ. දැන් කරන්න කිව්වොත් එහෙම no nonsense. භාවනාවට බැස්සොත් එහෙම බුරුම කාලේ අයියාට වස්තු ඊට පස්සේ අනම්මන මොකක් කරන්නේ? ඔය පොල්ඩර් එකක් කරලා ගියා. ඒ පොඩි උමුත් එහෙමයි. අනිත් පැත්තට දැන් දැන් 96 විශේෂඥ අම්මා යකලා ඉරකක් පටන් ගන්නද ටුවරිසම් පටන් ගත්තා. අපි ගවන්නද. ඉතින් දැන් ඔන්න අපබ්‍රන්ත වෙන්න පටන් ගත්තා. මොකද වෙස්ටර්න් සයිකොලොජි එක එන්න පටන් ගත්තා වෙස්ටර්න්. සිවිලයිසේෂන්. ඔකේ ඉතිසර කියලා ගන්න මේ මාසු කන්ටමිනේට් වෙලා නැහැ. කන්ටමිනේට් වෙලා යන අත යනවා. හැබැයි මම කියනවා මහායාන ප්‍රසාරන 95% තියෙනවා. මොකද චීනෙත් එක්ක ඇසුර මොංගෝලියානු ජාතික ඒක නිසා කේ කියලා මිනිස්සු කියනවා මේ රයිටර් කෙනෙක් ඔකිනා බුරම ජාතියට ආර්යයන් ඔළුවත් මොංගෝලියන් ඇඟකොල්ලු කියලා. කල්පනා කරන්නේ ආර්යයන් කාට බුදුහමෝ දීලා ගන්න මොසොක්කම් සංස්කෘතිය මොංගෝලියන්. ඒ නිසා අපිට පේන නිකන් උද්ගතිය. නමුත් ඒ විපස්සනා බලන පැත්තෙන් කියන බැලුවාම මේ සංඝයා වහන්සේට මම දැක්කට පස්සේ මේ දවසට පැවිදිච්ච කරන් ගලන්ද මොකද නෑ උප්පරීම සැලකිලා ඒක පිළිබඳ කිසිම නෑ දෙකක්. ඒ මංස ලීලවන්තතරත් ඒක ඒක සංඝයාට විචාරයි. මේ සම්පූර්ණ සැලකිල්ලක් කරනවා. ඒකේ හැම කෙනාම වගේ පැවිදි වෙලා උපවිදි වෙලා ඉන්නවා. ඒක ඒගොල්ලෝ විශාල වශයෙන් අපිට වගේ ලැජ්ජාවකුත් නෑ ඒක ලොකු. ජීවිතයක් කරන්න තියෙනවා. ඒ නිසා සාසනයේ එහෙම නැත්නම් මේ ධර්මයෙන් තොර ජීවිතයක් වෙන නෑ නේ මේසොට හිතන්න දෙයක් මොකද සුඛෝභෝගීත්ව කියන එක තමයි ඇවිල්ලා නෑ කිට්ටුට. පොඩි ළමයි මේ වගේ ළමයි කිල්ලලා විසිට කෙනෙක් આવොත් එimhe අම්මයි තාත්තා කියන්නේ "හව යා කියන්නේ හරි පට්ටන කියන පටන් ගන්න කියලා." ඌ ආපු ගමන් ඉස්සරහ ඉඳලා මාමලේ පිළිඳා ළඟ ළඟ ළඟ කර කර. ඒක මොකුත් නෑ. හේතුපත්‍ය ආරම්මණපත්‍ය කියලා මේ 24 කියන එක තමයි කියන්නේ. ඉතින් අම්මට හරි සතුටුයි. ඔන්න යා වාක්‍ය නැත්ත ඉලෝ තොල ගන්නෙම හේතුපිසියෝ ආරම්මණපිසියෝ කියලා අත 24 කියන එක තමයි වෙන්නේ. ඉතින් ඌ මේ ඇතුම් බහැරදී. ඇතුලෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ඔය සීග්‍රෙන් අනිත් පැත්තට යනවා. මොකද හේතුව අර මේ කල්චර් එක නිසා. ඔය කියලා බලනකොට පේනවා මේ නොදියුණුකමේ තමයි මේ දියුණුව තියෙන්නේ. වෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් නැහැ. අම්මලා තාත්තත් එක්කම ජීවත් වෙන්න දරුවෝ ටෙලිවිෂන් නැහැ. පත්තර නැහැ. පත්තර තිබුණ සම්පූර්ණ අර ඉන්න ආමි ලෝකගේ ඉතර පැත්තේ පතර පැත්තේ තමයි හැම පැත්තම එච්චරම තමයි වෙන වෙන මොකක්වත් නැහැ. ඉතින් කවුරු පත්තර බලන්නේ? ටෙලිවිෂන් එකේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ආණ්ඩු පුරා දේලු විතරයි. අනිතව මේ සැටලයිට් හයි කරන්න දෙන්නේ නැහැ. අයි කරන්න දැනෙන අමාරු. අහුවෙච්ච ගමන් ස්පයි කරනවා. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට තියෙන අර ඉතින් දැන් යපු ආර්ථිකය මම මම දැන් ඒක අපසට යනකොට වගේ මට පේන්නේ වවුන්‍යාවත් පොඩ්ඩක් එහාට ගියා වගේ. ඒනවනේ කියලා වැටුණාට පස්සේ මට එන්න හිතෙන්නේ. අවුරුදු 4 ඉන්නකොට ගොඩින් මට ගිහිල්ලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ නම් ආපෝ වෙන එක විශ්වාස නැහැ කියලා. මෙහි අර මීට වලින් කොක්ක ගැහුවේ නැත්නම් මට හිතකම තිබුණේ මොකද මේ පොලිටික්ස් නේ ඔක්කොම. මුළු මගුලට ගියාම ආමසු කෙනෙක් බණක් කියලා පොලිටිය ආවේ නැහැ. හැංගිලා රයිට් වගේ විශාල පුද්ගලයෙක් අරගෙන ඔහේ මේකයි තියෙන්නේ. කියලා කියලා කිව්වට මේ හැම වෙලාවෙම ඒ ශාන්ති බලනවා. සතියේ ගත කරන්නේ නැත්නම් කරනවා කියලා. ඒ වගේ ගලවලා බලනකොට හොඳ පැත්ත ගන්නවනම් අරක වැඩි තියෙනවා වුනේ. හොඳ පැත්ත ගන්නවනම් මේ මිනිස්සුගේ තියෙන පසුගාමී ආර්ථිකය නැත්නම් පසුගාමී යටිතල පහසුකම් වලින් මේ මිනිස්සු හොඳක් කරගන්නවා. කෙනසිලා නැහැ සංකර වෙලා නැහැ. ඉතින් ඒක මේ කට්ටිය ගන්න දෙයක් නැහැ. ඒත් කෙල්ලසිලා අධ්‍යයට වැටලා ඉන්නේ ලංකාවේ. ඇයි ඔයගොල්ලෝ විනාශකද ඒක? දැන් ඔයගොල්ලෝ වගේ කියන්න ඕනේ මේ පොඩි කාලේ දැකලා දැන් නැත්තම් කවුද වගේ කියන්නේ? අපේ પરම්පරාව. අපේ પરම්පරාව වගේ කියන්නේ. ලංකාවේ හැමදාම ඒ කතේකන් සායතෝ දීලා තියෙනවා නියමන පන්දිසාන්ත කෙනලා ඒක පොය කරාට පස්සේ කිව්වා අද මුළුම සමාජයේ බොහොම ශීක්‍රේ කෙලසිගෙනවා අපි නායක හම්තු 100ක් වල් කියනවා. අපි වැඩක් පටන් ගන්න එක හොඳට තිබුණා. අපි දැක දැක මේක කෙලසිලා තිනවා. ඒ නිසා නායකම් කරන හැම කෙනෙක්ම වල් කියනවා. අපේ කටකෝණ අපේ කිරිවත් නීතික නායකයන්තුව මේ නායකකම් ඕනේ නැහැ. ඊළඟට හරියට කරන්න බැන්න හැන තියලා යන එකයි කරන්නේ. කරනවා නම් මේ තිබුණේ කරුවාර කියලා බලන්න. අර ඉතින් පණිත කරන ඕනේ තිබුණු අපේ දිනුන දේශීය උරුමයන් අගයන් ආඩම්බරයක් කියන්න පුළුවන් නම් කවුටක් ගණායක හඳුනුත් ඉන්නේ කවදාකවත් නොලබපු සැප සම්පත් වලට යන්න ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට යන්න බේස් කාර් ගන්න. ඉතින් ගෝලෙ ඊට වැඩි. ගන්න පුලිසිය ළඟ නේ තේම්ස් පුලිසියරේ හඳුරු. ඒ හඳුන්ගේ ලොකු හඳුරු අවුරුදු 80 ගණන් කණු ගණන්ලු. තාම සිවුරුපටි ගලගාලා බාල්දියරෙන් ගිහලා ලින්දට වතුර දාලා නානවා. සීතල වතුර නානවා. කවුරු ගම් කරන්නේ උඹලගේ වැඩක් බලාගෙන ඉන්න. මට මේ ක්‍රමයේ කිව්ව කවදාක සරපු පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් කියනවා දැන් ඉතින් එංගලන්තේ නායකයා. ඉතින් මං ගිහලා ඉනකොට කියනවා අනේ ධම්මචිල හම්බුනේ අපි මේ ආවේ මේ එංගලන්ත සාමි සිවුර නිසාපා. අපි අම්බලට තාත්තට මේක කරන්න හැකියාවක් නැහැ. මේ නායකයන් සියර මේ බුදුහම දීපු සිවුර නිසා. ඉතින් අපිට මේක තියෙනවා. දැන් මගේ ගෝලය සියරම නායකහන්තුන්ගේ ගෝලය නිසා ඇතුල් වෙන්නේම પાස්පෝර්ට් එක ගිහිල්ලා. ඒකට එංගලන්තයන්ට මේ පැවිදි වෙන්නේ. වෙන මොකටද? මොකද අපි නායකහන්තුරු අපේ ආන්දෝ නායක හඳුනගෙන ඉතින් ආන්දෝනේ මම ඇඟේ මයිල් ගන්නට ගෝලේ හැදුවට අංගානක ඉතුරු වෙන්නේ මයිල් ගහන්න බෑ ගිලෝ ඉන්න ඔක්කොම කිව්වන්න මොකද දුබෝ කලකින් ඒගොල්ලන් ඕනේ එංගලන්තේ නායක හඳුරන්නේ ගෝලයාට තියෙන ස්ටේටස් අපි බලන්නේ අපේ නායක හඳුර එට වෙදී බලනවා අනේ තාම උන්වන්සලා ඇල්ලතොට නානවා ඇදගෙන වතුනවා කටයුතු කරනවා ඉතින් අපි ලංකර වුණා ටිකක් වෙන්කලන්ට ගියා දරපු තවතු දැම්මා ඒ තරහ ලොකු හම්බෝතිය බලාගෙන හිතනවා අනේ මුන්දලා දෙන හදස්සේ කවුද කැමති නැති වුණා තුනේ නාන්න කවුද කැමති නැති ඇඟ සම්බාහනය කරන්න ඒ දන්න කිරුවොත් වෙන්නේ මොකද්ද ගෝලියෝ උතුම්නා හිතගෙන කරනකොට ගෝලියෝ සූදු කරනවා ඒ සියදී තුන්වන්ත කියනවා කියලා වැඩක් නැතන කියනවා කීදෙන් කියනවා දෙවනි කරනවා මොකද විචනමක් සංගයන පුදුමිනුත් පුදුමයි කියනවා ඉන්නේ මම හරකෙක්ගේ මයිල් ගානට පැවිදි කරලා කිව්වා අංගානටවත් නැහැ කිව්වා ගෝලිය හරියට. මොකද ඔක්කොමලා එන්නේ එංගලන්ත නායක හමුදුවන්ගේ ගෝලිය වෙන්න. එන්නම මොකද්ද වෙන්නේ නැති කතිය බලන්න. අදින දෙමව්පියෝ මෙන්න මේ ලනුව දෙනවා දරුවන්ට. මොකද ඔය ඔක්කොමලා මම දන්නවා ඕගොල්ලෝ දැකලා තියෙන ඕගොල්ලන්ගේ අත්තම්බලා මුත්තම්බලා ජීවත් වෙච්ච පරිසරය. ඕගොල්ලෝ ඒව පෙන්වන්නේ නැතුව දරුවන්ට පෙන්වන්නේ නැහැ සම්පූර්ණ මාබල් ලෝකයක්. හරියන්නේ නැහැ. හරියන්නේ නැත්නම් මොකද ඕගොල්ලෝ දුක් විඳිනවා. දරුවන්ට දෙන්න ඕන උන්ගේ දුක දෙන්න. දුක දෙන්න නෙමෙයි. මට ආරෙන්න, මට ඉදාරෙන්න, මට දකින්න මගේ හිණේ. උන් නැත්නම් තාල් ඡන්ද දෙන එකයි පිළිගන්න දෙයක් තේරෙන්න වෙනම දෙයක්. ඉම්පෝස් කරන්න හදනවා නම් අපි ස්ටේටස් දෙන්න හදනවා නම් හිතන්නේ රවුම් හිලකට හතරක් පෙග්ගයක් ගන්න හැදෙන්න ඇවිල්ලා තියෙනවා. හරි අමාරුයි මට මෙච්චර ප්‍රතාරම්භ කරන්න පුළුවන් වෙන්නේ මට දරුවෝ නැහැ. හිතියානම් මම ගා ගන්නවා අනා ගන්නවා. මට දරුවා නිසා මම බය නැතුව කියනවා. අපි අයියලා කාලයකට මම කියන්නේ මොන ස්වභාවයෙන් ඉන්නද පොඩි කාලේ ඉන්න ස්වභාවයෙන් මේ අන්නවැසේ විසිකෘත්තම් කරන්න එපා. තේරෙන්නේ නැතු වෙනවා මෙච්චරෙන් අපි සුන්දර සමාකාලේ අය හොරකම් කරන්නේ. අර විතරත් ඇයි ජීවිතේ තියෙන්නේ මට දෙන්න මගේ පුංචි කාලේ සංගියේ මල්ලි. ඉතින් මේ සුන්දරත්වයේ තියෙන ප්‍රകൃතිය මට කියන රහතන් වහන්සේලා මම දැක්කත් අපිට ඔක තමයි දකින්න උන්වහන්සේලා වග වෙන්නේ නැහැ. කාටවත් මේ මම මේ ආදර්ශ චරිතයක් පෙන්වන්නේ. උන්වහන්සේලා 100 100ක් වර්තමානයේ ජීවත් වෙනවා. එන පොඩියෝගේ තියෙන අනික පිස්සු. පිස්සුත් ඒ වගේ පිස්සු කාටවත් වග වෙන්නේ නැහැ. ඕ වගේ වන්නකොට මේ පා වෙන බැලමක් තියෙන එකක්වත් විශේෂ වෙන බැලමක් නෑ. මේ පා. ඒ ඉන්නවා. ආතන් දවසේ ගස්ටි ඔන්න ඔය එක. ඉතින් ඕගොල්ලෝ හොල්මන් වෙනවා කවදාද හත් වෙච්ච දවසේ. ඒක හදාක බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ මොන මොකද්ද චිත්‍රයක් මේ නාස්තිනවා භාවනා කරනවා කියලා කතාකත් ගන්න නේද පිස්සු ලෝකයක්. මේ ඉන්න ප්‍රകൃතියට ඒක. භාවනාවෙන් සපක් ලැබෙන්නේ නැහැ කියලා තේරෙන එක දැන් සාමාන්‍ය අපි පුළු වෙන්නේ මේ දහතරක් වෙනකට පයි කියලා ඒක තේරුණ තැන ඒක තීනාත්මක තැනක් කරගන්න. ඒක තමයි මේ වහන්සේ දැන හරි නොදැන කතා කරේ. ඒක නිසා සංසාර දුක දන්න කෙනා නම් දුක නැතිකම විතරයි අපේක්ෂා කරන්න සපක් නෙවෙයි. සංසාර දුක කියලා කියන්නේ මේ පිටි පිටි පිටි පිටි ගහනවා. මේ කකුල දිගහැරලා අඟ ළඟ අඟ ළඟ අඟ ළඟ කප කප කප කප යනවා. සපක් ඕනෑ මේක නතර කරන්න පුළුවන්. ධාත්මාර්ගයෙන් හම්බෙන්නේ මේ පවතින දුක සංසාර දුකින් ගැලවීමක් කරකට සපක් ඒක ඒක අයිසිං කරලා විකුණන්න හදලා තියෙන්නේ නිවන කියන්නේ සපක්. නැත්නම් ගන්නෑ මේක ඇඩ්වර්ටයිස්මන්ට් ඇති. සතක් නෙමෙයි තියෙන්නේ දුක නැති බවක් විතරයි. දුක්ඛ සත්‍යයේ නැති බව. නිසා දුක්ඛ සත්‍ය හොඳට දන්න කෙනෙකුට නම් ඒ කියන්නේ පොප්පි දාන කොච්ච දාන දුකක මේ අපි ඉන්නේ කියලා දන්න කෙනෙකුට ඒක නැතිකම මොන සාන්තියද කියලා. ඒක ඇත්තටම නැති වෙනවා නැත්තම් ඒක ඇති වෙන හේතු අවබෝධ කරගන්න විතරයි. ඒකට රෙසිස්ටන්ස් ඩෙවලොප් කරනවා, ඉමුනිටි ඩෙවලොප් කරනවා. මේක අපිට දරන්න පුළුවන් ඒක ලෑස්තිලා යනවා. මේ කියන දුක එකක්වත් ඒක දරන්න බැන්නේ ඇයි මට උනේ කියන කොටයි අපිට අප්සෙට් එක. නැත්නම් අපි කොහොමද මේ පරිප්පෝ කරන්නේ? මේ පරිප්පෝ කෑ හැකියාවට. ස්වාමීන් අන්තිමට කෙනෙක් නැහැ කියලා දැනගත්තාම විඳින්න කෙනෙක් නැති නිසා නේද ලැබෙන්නේ. ඒක ජස්ටිෆයි කරන්න පුළුවන් ෆිලොසොෆිකලි. ඉතලත් කරන්න පුළුවන්. මේ දුක මේ දුක ඒ කියන්නේ අර වගේ ආධ්‍යාත්මික පරිසර නැතුව මේක නම් විය යුතු අපි හිතන්නේ කලින් හදපු ෆිල්ම් එකක් තියෙනවා. DVD කරලා හරි ගත්තා. ඒ DVD ෆිල්ම් එක බලන්න යනකොට එක මනසකට හැමදාම උටි කන්න දෙන්නේ ෆිල්ම් එක. අනෙක් මනසකට හැමදාම නෙමෙයි අපිට උක ෆයිට් කරන්නේ මේ ෆිල්ම් කරපු ෆිල්ම් එකක්. ඉතින් ඒ මනුස්සයාට තියෙන දුක්ඛ චක්‍රයන්ද උකට තකමලා ඊට පස්සේ ෆිල්ම් එකක් අපි හදන්න ඕන අර මනුස්සයාට සැප දෙන්න මෙයාට දුක දෙන්න කියලා නැතුව අපේ ජීවිතය DVD එකක් කියලා හිතා ගන්න. හදපු ෆිල්ම් එකක් අපි මේ බලන්නේ අපිට එඩිට් කරන්න බෑ. ඒක එහෙමනම් ඉතින් ඕක දැනලා ජොලියක් දාලා ඉන්න එකට විසිල්ලක් ගන්නවා. ෆයිට් එකක් කරන වෙලාවේ ඇති වෙලා ඉන්නේ. ඉතින් ඊට වෙදී නේද හදන්න හිතුවොත් තමයි මම එක්කන්නේ දුකක් වෙන්නේ. ඇයි මට වශයෙන් මෙච්චරක් කළා මේක උනේ කියලා හිතනවා. නැත්නම් මේ පරිස්සම කෑකේ. පැහැදිලිවම කෑකේ බුදුහන්ස පැහැදිලිවම කියන බලට ඔක්කොම මේ පිටින් දුක විඳ හැටියට සාතර වෙයලා. මොකද ලෑස්තිලා හිටපන්න. සංසාර කියන්නේ දුක. දුක්ඛේ ලෝකෝ පතිච්චිතෝ. ඔබ දන්නවද මොකක්ද ඔකට බය වෙන්නේ? එතකොට අපි යන්නේ යුද්ධයට යනවා නම් අපි මැරෙන්නේ නැතු වෙන්නේ කියලා එහෙම යුද්ධ නැහැ. අපි සංහාවෙන් බඳින්න ඕනේ. යන්නේ යුද්ධෙට උතුලකින් අනුකම්පාවක් නැහැ. ඒක ඒකනේ දෙපළයි කියන්නේ. බුදුන් කියන යෝධා ජීවය කියලා. යෝධා ජීවයේ මේ යුද්ධයට බැඳෙනවල බුදුහාමර කරන යුද්ධ නැති කාලෙට. යුද්ධේ ආවට පස්සේ අස්සන. Thank <laughs> you. බැදෙන්නේ ගෝලි කරකන. ඔව් ඒ කියන්නේ අර අර කැප්ටන් කියලා ඕන දෙයක් කරනවා. ඒක බැලලා දැන් යුද්ධ යුද්ධ සේවල වලට දෙන හැසිරිච්චිනාල් බෙන්සි විඳගෙන ඉන්නකොට පණිවිඩයක් කරනවලු පිටරටකේ යුද්ධ ප්‍රකාශ කරනවා. කියනකොටම තට්ටු වෙනවා දැනගන්නවලු එදා පයින්. ඉතවන ගැතම කොන්ද පන්නේ යෝදා කියලා පිටරටින් අභියෝගයක් එනකන් ඔල ආමික මොබිලයිස් කරලා නැති තාක්කල් ඉන්නවා. මොබිලයිස් කරන්න පණිවිඩය එනකොට පයින්නවලු ඒ තමයි දුර්ලභ යෝධා කියන්නේ. ඊට පස්සේ සමහර කටින් ඔය හැම යුද්ධ ප්‍රකාශ කරන්න යුද්ධ කරන්නේ නැහනේ කොම්ප්‍රොමයිස් කරනවා. මොකද ගමන්නේ අපි ගවර්න්මන්ට් එක කරන දේ කරන කියලා කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ නෑ ගවර්න්මන්ට් එක කොම්ප්‍රොමයිස් එකක් නෑ යුද්ධයට නැව අවිල්ලා කොට බාන දවසේ පයින්නවා. දෙක. ඊට පස්සේ තුන්වෙනි කට්ටියක් ඉන්නවා ඒ උනත් අපි අපේ සංකයක යන්නේ ඉස්සර ගහලා උගට ඉඳන්නේ නිසා ඒකට අපිට කොහොමද කීට කමෙන් ඉන්නවා. නමුත් පාරවල වාහනේ යන්න පටන් අරගත්තා යුදයට යනවා දුරිය ඇවිසිච්ච ගමන් පයින්වල අනිකට. මේ තුන් දෙනා දුකල යෝගාචර වගේ. දුක තුම්පලකින් අපිට එනවා කායන කායේ කායපස්සද්දී දැන් කාය සංස්කාර, චිත්ත සංස්කාර, මනෝ සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා තුනකින් අපිට එනවා. කාය සංස්කාර මට්ටමේදීම සමහරු පැනලා. අපි මේ ආවේ සපක් විඳින්න කියලා බුදුන් මේ මේ භාවනාව කරන්න කියම තිබුණට ඒ දුකයි මේක දුක නැති කරන මාර්ගයක් නෙමෙයි දුක වැඩි කරන මාර්ගයක් කියලා ගුරුවරයාටත් බයිනවා. ඉත්තන්ට බැන බැන යනවා. පචී සංඛාර මන්ත්‍රම ගන්නකොට සමාධි පයින්. සමාධි චිත්ත සංඛාර මන්ත්‍රමට යනකොට පයින්. ඉතින් බුදා කියනවා මේ මිනිස්සු රජුට ආදරේ පිළි වැඩ කරන්නේ. අර මොබිලයිස් කරුවේ නැති ආමිකෙන් හැමෙන ෆැසිලිටිස් වල තමයි මේ බැඳලා ඉන්නේ. එහෙම නැතුව යුද්ධ කරන්න දෙන්නේ. අද ඉන්නේ යෝගාවචරයත් ඒ වගේ තමයි මැස්ට් එක්ව හනකොට කොච්චර ගන්නවද වතුරේ කොහන කොතර හටමනවාද කියලා බලන්න. ඉතින් කොහෙද කරන්නේ? මේවත් එක කරන්නේ කොහොමද? ඉන්නේ ඉස්සරහට ආවට පස්සේ කොයි දේ ආවත් කම්මෝගෝචිකාරෝ බුල්ඩර් ස්ටාර්ට් ස්ටාර්ට් කරලා දිවගේ යනවනම් මං කියන්නේ ඒක නිවන් නොදැක්ක නිවන් දැක්කවා. එimhe හිත හැදෙන එක තමයි මේ අපි දැන් සාකච්ඡා කරලා භාවනා යෝගාචර දැකලා මැදත් ආනන්දෙන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් අපේ අපි කොහොමදක් දරන්නේ දරන්න හැකි සංඥාවක් තියෙනවා අපිට. මේක කම්ප්ලේන් කරන්න එපා. මගේ කමේ හැටියට කාගවත් වැරදි දකින්න එපා. කවදාකවත් කම්ප්ලේන් කරන්න එපා. මොනම දෙයකට කම්ප්ලේන් කරන්න එපා. සාමාන්‍ය පණින්න ඕනේ නේද? කොහොමද වෙන්නේ? පණින්න පණින්න බැලක් නැහැ. ඒ කවරේ ලිපට. පයින් පයින් ඔක්කොටම ලැබෙන කවරේ ලිපට. අපිට තියෙන්නේ අපි ළඟ දැනට තියෙන හැකියාව. අපේ තියෙන ඉවසීමේ ශක්තිය. අපිට තියෙන දැරීමේ ශක්තිය උතුරු බලන්දා වගේ පළඳින්න ඕනේ. ඒක එන්න නම් අපිට අර කියන සංසාර බය එන්න ඕනේ. අපිට අභියෝග එන්න ඕනේ, ලෙඩ වෙන්න ඕනේ, දරුවෝ මැරෙන්න ඕනේ, වස්තු විනාශ වෙන්න ඕනේ. මම කියන මේ සාප කරනව නෙවෙයි. ඒක හම්බෙන්නේ ෆ්‍රී ඔෆ් චාර්ජ්. සංසාරිකේ නෝබයි. යාර දෙන්මාස්ටර් කෙනෙක් හිටියලු පණ්ඩක් උඩ බොහොමත්ම දක්ෂයි. ඉතින් ගමේ ඉන්න මිනිස්සු දැනගෙන හිටියලු මේ මහත්තයා හඳුගාන කියලා සුභාසින්දන ගත්තොත් ඇති කියලා. මේ භාවනා කරන්නේ නැතුව දන් දෙන්නේ නැතිලු. ඊට පස්සේ මිනිස්සු පුතත් අන්න ගන්න ගිහිල්ලා මම දහම්කට වෙනලා කිව්වලු මේ අහමයි ස්වාමීන් වහන්සේ අපි ආවේ ආශිර්වාද ගන්න කියලා. ඉතින් ආමරෝයිද ආශිර්වාද මොකක්ද දන්නේ නැහැ. උඹේ තාත්තා කොයි කියලා තාත්තා මලයි. සීයා මලයි. ආ එන වාදින් කරු. සීයා මලා තාත්තා මලා උන් දාට උඹ බෑ. නයි නඩ දගෝ බෑ. නෝකත් මම සුබන්නේ. ආහාරවන්සර කේන්ති කිලගලු ස්වාමීන් වහන්සේ මං ආවේ මේ දරුවට මේ සුබ බෑ මොනවද මේ කියන්නේ? එහි මූල රාජ්‍ය තොටිෂ දරුවා ගන්නොත් මේ මල විනාශයක් නෙවෙයි. මං කිය උඹට පස්සේ දත්ත බෑ. ඒක තමයි සුබ අහිංසක එච්චර. එහෙම ශ්‍රමණන් සිද්ධ නොවි එහෙම සිද්ධ වෙනවා කියලා කියලා වෙන අපාය ඇතිවීම අනිත්‍ය දැකීම ඒක අර ඒ කියන්නේ විලා නෙවෙයි වෙන්නේ ඉස්සලා මේ කියන්නේ බයසුල්ලා දහස් වාරයක් මරනවා ඊර්වන්ත එක දරේනේ මැරෙන්නේ බයකුල්ලා වෙන්න තියෙන දේවල් වලට මැරෙන්නේ දැන් ඇමරිකාට දැන් මේ දවස්වල ගියාම තියෙන්නේ ඔය රිසෙෂන් එක තව ඉස්සරහට යනවා කියලා හැම එකාටම ලේබඩ යනවා මේ කාටි මොනවා කෑමත් අරියන්නේ මං ඉන්න කාලේ ග්‍රීසිය වැටුණා ග්‍රීසිය ආර්ථික වෙනවා හෙන ගහට සොම් පිටිනක් වගේ අපිට ගින් කාලේ දැන් මොන දිහා බලනකොට සුදු මැලි වෙලා කොච්චර කෑවත් අරගෙන වැඩක් නැහැ හැමදේම කැලැක්සි බරක් ඔබාමා දියා වරක් ඔබාමා දෙවරක් ඔබාමා වුණා තොච්චරම දාන කොට ගන්න බෑ ලංකාවේ ඒක තියෙනවා ඒ රිසර්ච් එක දිගටම යනවා කියන එක එතකොට මේ බුද්ධ ධර්ම නැති වෙයි නානා දේවල් වගේ දාගෙන මේ එන්න තියෙන දේවල්. සාතර බලන්නේ හදාන බලන්නේ. ඒක නිසා මේ වර්තමානයේ නැති බවට ප්‍රධාන සාක්ෂි තමයි මේ එහෙම කරන කට්ටියට අනේ ඒ ඒ හීන දකින් ඉඩ දෙයි. අපිට පාත්‍ර කියන්නත් බෑ, ඔබ නොවේවා කියන්නත් බෑ. අපිට කියන්නේ සීයම්මලා තාත්තවලි ලඩ ඔබ මැරෙනවා. ඒ සුබිදරුව මැරෙනවා. ඕනම <laughs> ලෝක වෙන්න තියෙන දේ ඔච්චර සුබදින්න. ජෝකට මේ දරුවට ජීවිතය වෙන්නේ නැහැ. ඔබට මං කිව්වයි කියලා වෙනවයි. ඔන්න වෙනවනම් කමන්නේ. වෙනවනම් ඉතින් යකි කරලා දැන්. ඉන්නවා තමයි ජීවත් වෙනවනේ නම් අරුවා. ඒත් බෑ මායාව වෙලාවේ හරියට ඉඳන් යනවා. ඉතින් මේ මේ ප්ලේන් ට්‍රුත් එක. මේ මේ අපි හොඳටම දන්න දේ පිළිගන්නේ නැතුව අපිට ආගමෙන් හම් වෙයි කියලා හිතාගෙන මොකද්ද ප්‍රොටෙක්ෂන් එක. එහෙනම් අපි සියලු සියලු පුළුවන් කාර්යයක් නැද්දව හම් දුරුකින් අපිට හම් වෙයි. මේ කරන පින් වලින් හම් වෙයි. මුන්නම ආරක්ෂාවක් නැහැ. සතිය ආරක්ෂාවක් පමණයි. සතිය පමණමයි එකම ආරක්ෂාව. මේ දේවල් අපිට දැන් ලැබිලා තියෙන්නේ ඒක අපි සමාදම් වෙන්නේ නැති එක තමයි අපේ තියෙන දුර්ලභම මේ තියෙන ඉවසීමේ ශක්තිය. පැමිණෙන දුකට අපිට සතුටේ මොහොත පැමිණි පැනිලායි කියලා සිංහලයි කතාවක් තියෙනවා. ඒ දෙන්න කියන්නේ අපි නිවන් දැක්කා. ඒ වෙනස තමයි. මට මේ දැනටමත් මම විදින ඕක දැනගෙන වෙන්නේ. ඒ කියන්නේ මම යුනිවර්සිටි කරන කනකොට කාපන් මැටි කියලා. පාසල් ගන්න ගන්නවා. දැන් කොහොමද මැටි නේ කන්නේ? අත්තර ගන්න දැන තික ප්‍රශ්න දැන් ඉස්සරහට ගන්නවා මොනවත්තර ගන්න දන්නේ එතකොට ජීවත් වෙන්න ගන්න නැත්තම් ඉතින් පැහැෙනවා තැවෙනවා අරක වේදෝ මේක වේදෝ හරි නෑ එනේ එන වෙලාවේ ජීවත් වෙන්න පටන් ගන්නවා ඊපස්සේ කම්මෝගෝචික වෙන දෙයක් එච්චාවයි මං කියන බණ හොඳට තේරෙනවනේ මට තේරෙනවා හුස්ම දැකියු ලීඩ් ලීෂන් දැකියු ඒකට තේරෙනවා සිතිවිලි පමණයි සිතිවිලි පමණයි මනෝලෝකික ජීවිතය බබුළු දාන ගොජ දාන මනෝලෝකික ජීවිතනේ මේ බබුළු වල එක එක ඡායාවල් ගන්නවා ඉතින් ඒවට හේන බලනවා ප්‍රෙඩික්ෂන් කරන්න හදනවා වර්තමානයේ නැහැ මේ ඉන්න චිත්තක්ෂණේ පණ ජීවිතේ කාටලෙන එකක් කියන්නේ බබාලන්තය කියලා බබාලන්තමයි රැකේ ඉන්නේ කියලා කාර්යවිද්‍යාව කරන ලෝක මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසඳනවා. ඒක දැක්කම. ඒක බබාලන්තය කියන්නේ. සිංහල කතරයි. සිංහලට බබාලා ඉවරයි කාටුන් වලින් නෑ මේක නෙමෙයි. ටෙස්ට් එකේ හොඳටම තේරෙනවා දැන් ඔය තියෙන ගෝල්ඩන් රේසින් ඩබල් ડોක්ටර්ස් කාපේවා ඔච්චර ආර්ථික විශ්ලේෂණයට තාම එකෙකුටවත් කියන්න බෑ ඇයි පෙට්‍රල් ගණන් බැති කියලා. එකෙකුටවත් කියන්න බෑ යකඩ බැති කියලා. ඔච්චර රිසර්ච් එකක් තියෙනවා. තාම එක ෆෝමියුලාවක් වැඩ කරන්නේ. top class bank ඔක්කොම වැටුණා. ඉතින් ආන මුංගේ තියෙන මේ ඩබල් ડોක්ටර් කියන ඇති වැඩේ මොකද්ද? මේ දැක දැක දන දන මාත්‍රික තඩන්න හිටවා. ඉතින් යැත්තට පැහැදිලියට විකල්ප මාර්ග හොයන්න වෙලා තිනවා. දැන් Apple සම්පූර්ණ ඩෙවලොප් කරලා තිනවා. ඒගොල්ලෝ දන්නවා දැන් Apple හදිච්ච මුල්ම කැලේට ගිහිල්ලා අර කැලේ Apple එක පරිස්සම් කරන්න ඕනේ කියලා දැන් තේරිලා තියෙනවා. මේක හයිබ්‍රිඩ් කරලා කරලා කරලා මේක දැන් නාස්තිලා ඉවරයි. නිසා අරක අපි නිසා මේ අපි දියුණු නැති පැරණි කැලෑවල් තියෙන්නේ ඒක තමයි ලෝකෙ තියෙන විශාලම වටිනම දේ. යම් කිසි මනුස්සයෙක් කියන ශිෂ්ටාචාරයට අහු නොවි උකේ ප්‍රිසිෂන් එකට වටිනාකම කියන්න බෑ. මේක කිසිම සංකර වෙන්නේ නැතුව කැලේ හිටියන වැද්දා වැද්දා දැන් ඒක සංකර වෙලා. ලොකුම කෞතුක වස්තුවක් කියලා කියන මොකද සංකර වෙලා. නමුත් උදන්නේ උගිලා නෙමෙයි අස්ති ඇඳුම් අකින්නෙත් නෑ අපිට ශිෂ්ටාචාරයක්වත් නෑ කියනවා මිනිහා තමයි ඇත්තට ප්‍රසර්ව් කරලා තියෙන්නේ කිසිම විනය පරිසරය කෙලකලක් නැහැ. අලයක් සම්බන්ධ කාලා රටෙක් බලන කාලා ඉන්නවා. ඉතින් වෙස්ට් එක හරියට ආපෞසරයක් එන්න නැත්නම් තියෙනවා ඉස්තරක කො මිස්ටික්ස් කියලා පැත්තක දැම්ම. දැන් මිස්ටික්ස් වල තියෙන සයන්ටිෆික් පැත්ත තමයි වෙස්ට් එකේ තියෙන ප්‍රධානම ට්‍රෙන්ඩ් එක. ආසියාකරයේ මිනිස්සු මේ පැරණි ක්‍රමයට මොකමඩි ගාව බෝලේ ඒක පෞදේ ගන්න කොමිටු දෙනවා. බත්තියක් යන කාලේ ජීවත් වෙන එක ටොප්ම ටොප් මොඩලයක් වෙලා තියෙනවා. අපිට පේන දෙන්නේ චා අපරාධ හරි කවුතු අපිට ඇමරිකාවට යන්න බැරුණා නේ කියලා. නිව් වලට යන්න බැරුණා කියලා. අලුත් ලෝකෙට යනවා නේද මම කියන ඔක්කොම යන්නලා තියවා කියලා මම ප්‍රාර්ථනා කරන හැබැයි බලලා ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න. ස්වාමිනාට කියනවා නෑ මන්දට මම ගියාට පස්සේ මට පේන්නේ තියෙන්නේ මේ මීත්‍රි වල වැටලා ඔය එකහක් ඇත ඉන්නා වගේ මොන පිස්සු මොන දෙයක් කරන්නේ. මේකත් ඇවි හොඳයි මට නිින්ද තිබුණා. මගේ කාර්යය මට දකින්න ඉඩාරින්න මට දකින්න මගේ ඉන්නේ ඕන විදිහට යනවා. නොලැබිච්ච මොකක්වත් අවශ්‍ය නැහැ. නෑ උත්තර කර දෙන්නේ කියන එක නම් මේ බෞද්ධ මේක අරගෙන බලනකොට ධම්මජීව වගේ දෙයක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් කුරුදි වෙන්නේ කියන එක නම් සතහන් වෙලා තියෙනවා. ඒක තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන හිස්ටරිකල් ප්ලේස් එකක්. ඒක හඳුන්වා තියෙනවා සන් ටවුන් කියලා මේ දැනට මොනියමන්ට් එක රිසර්ව් කරලා තියෙන එක නවදීලියේ තියෙන්නේ. හැබැයි ඒකේ මේ නවදීලිය තමයි දැන් ඉන්දියාවේ සාධාරණ කරේ. එදා ඉඳලම හොඳට ඉගෙන ගත්ත වෙලකට යහ පාරිකව තමයි නගරේ ඉඳලා තියෙන්නේ. ඒකට හොඳට ගැඹුරු දෙයක් නම් තේරුම් ගැනීමේ ශක්තිය තිබුණා කියන එක තමයි කියන්නේ කුරුදු වෙන්නේ කොහොමලා අසුබතන දේශනා වාසුතු දේශනා කරන්නේ ඒ ඉතින් තැනට ගියාමත් පේන්න තියෙනවා හරි මේ මේ මේ වගේ හොඳ කඳු ගැටයක් මේ පතුරු ගල් වලින් හැදිලා තියෙන්නේ අක්කර භාගයේ කාලක් විතර ප්‍රදේශයක් මේ රුතුමා හදලා තියෙනවා අපි වැඩි බෙන්කල දැන් හිත කුණු නගර කුණු දාහනේ එතනද මිනිස් ඔක්කොම කැත කරනවා ඈ නෑ නෑ නෑ කියනවා තියෙනවා ඒගොල්ලන්ගේ ලෝටස් කවුන්ට් කියලා එකක් බාහිර එකක්. තම ආගම වලින්ම ඇත්ත විශාල කොට නැහැ. ලන්නේ කිට්ටුවල තියෙන සන්ටවුන් කියලා. එතන ගල්පුවර තිබිලා තියෙනවා. ඒ ගල්පුවර ඒගොල්ලෝ කියන දැන් අල්සුර ගාරකනේ පූර්ව තිබුණු තැන පොඩි කොන්ක්‍රීට් ආක්කයක් දාලා තියෙනවා. ඉතින් දාන්න කට්ටිය යනවා බලන්න. ඉතින් ඒක උතුරු කුර දිවයිනක නැත්තම් අපේ දේහය උතුරු කුර සේන හතර දීපල කරන කතා කරනවා. ඒවා මේ මිස්ටික්ස් වගේ කියලා කියන්නේ මොකද්ද සීනේරු පර්වතයේ කුරුද වෙන්නේ කියන එක නම් කුරු ප්‍රදේශ නම් දැන් දෙකක් ඒක අරක ධාම කිය ධාම හොයන්න දන්නේ මොකද්ද කියන එක දැන් මොලෙන් එනකොට ලංකාවේ අහුවෙලා තියෙන අවුරුදු 30කට ඉස්සර සංස්කෘතිය අනුරාධපුරයේ සිට දෙල් කියලා වෙන් කරලා තියෙන වගේ වාහනයක් ගන්න අවුරුදු අක්කසී අක්කනේ අලිසීසී කොටුවක් අලිසී අවුරුදු 30000කට අඩියට ගියහම තාමත් අහු වෙනවා ඩ්‍රනේජ් වලවලුයි කැලේ. ඉතින් ඒ මේ අතුරේ කණිත් කීටි මට ළඟක නෑ මොහාන් කවුද කියලා උත්පන්න කොමසාරිස්. එයාට පුළුවන් අතේ ගලපලා පෙන්නලා තියෙනවා මේ ඉහාට යන්න දේ දේ එම ඩිටෙක්ට් කරන අපිට ටෙක්නොලොජි එක නැති නිසා මේක බලනකොට වෙනවා මේක යට තියෙනවා කියන්නේ. ඉතින් යා කියනවා පරිලෝකනෝද හා සමාන අතර 16ක 16ක කිලෝමීටර් 16 16 16 කොටුවක ශිෂ්ටාචාර ප්‍රමාණයක් නේ කියන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ඉස්සරහින්. එතකොට අපි අඳගාන කියෝ බීඩගල්ල මහත්තයා එතකොට ආවා කමල් ගියාට. මම ගියා සුවත් කරන්න ගියා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පිළිලා දෙල තියෙනවා ඒක පේන තියෙනවා කියලා අක්ෂර ක්‍රමයකුත් තියෙනවා. අක්ෂර බ්‍රාහ්මී අක්ෂර වල සමානයි. ඉතින් කියනවා අපේ අනන්තපාදාසිකාවේ කියනවා අනුරාධපුරයේ මේ හතරමහා බුදුරුන්ගෙම බෝස බෝසත් බෝකලේ පළකරන කිව්වා. ඉතින් හිතනවා කාශ්‍යප බුද්ධ ශාසනයේ එකයි. ඉතින් ඒසත් පිටිපස්සෙන් පිටිපස්සට යනකොට අපි අරපු නැති ධනෙලකට විවුර්ත වෙනවා. අපි මේ කියන ටෙක්නොලොජිකල් ඩෙවලොප්මන්ට් එකට වැඩි උගාවක් දිනු මේ waves විදිහට දිනන කරලා. දැන් මේ third wave වෙන කියලා තමයි ෆ්‍රිජ් ඔෆ් කප් ප්‍රදේශ කියන කොට. the third wave කියලා first wave එකට අපිට අහුවේ දන්නේ නැහැ. සෙකන්ඩ් වේව් එක තමයි ඒගොල්ලන්ගේ සංස්කෘතිය හැටි බලනකොට ඔය ඇට්ලන්ටිසම් තර්ඩ් වේව් එක තමයි මේ යන්නේ. ඒක පෙන්ඩියුලම් ඉෆෙක්ට් එක විදිහට මෙහාට යනවා ආපහු මෙහාට. ආපහු මෙහාට යනවා අප මෙයා ඉස්සරහට යනකොට ටෙක්නොලොජිකල් ඩෙවලොප්මන්ට්. ඒ සම්පූර්ණ වියසන වෙලා ආපහු ඇඟිලි ගණන් කරන වැඩි පිට එනවා. ඒක මේ පැත්තට ගිහලා ආපහු මෙතන. ඉතින් කියනවා ටර්නින් පොයින්ට් එක ටර්නින් පොයින්ට් එකක් පටන් ගන්නවා. ඒක තමයි 2012 දී වෙනවා කියලා කියන්නේ මෙහාට ගිහලා කරන එජෙන්ඩා එක පේනවා. මවා බහන මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක මේ මේ නැවතිල්ල. එන්න මිනිස්සු ආයතනයක් ඉන්න පටන් අර ගන්නවා ආය බෑක් ටු හෝම්. ස්වභාවික වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මාය කලන්ටරත් එක්ක ඔය කතා කරලා තියෙන මේක ලොකු වෙනසක් නෙමෙයි සිද්ධ වෙන්නේ මිනිසුන් මේ කරන විකාරය දෙනවා. මායාව තේරෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ කියන්න තරක් නැහැ දැන් අපි දැන් අපි තිබ්බතු කනවා බතලා කනවා වැඩි ඉන්නේ. ලංකාවේ වුණත් ඉතකරණිය බටු જાතිය නම් මම අල જાතියම ඇවිල්ලා ගන්නවා. ඉතින් පලාකොල ගන්නවා. ඒ ඒක ලකුණු තමයි. නෑ මායාව නෙවෙයි. ඒ කියන්නේ ඔය টপ ක්ලාස් ඉන්න මිනිස්සු හැදිගැවිලා. <laughs> පොළේ ජීවත් වෙන්න බැරි. පලාකොල කන්න දාන්නේ නැති පයින් යන්න බැරි කට්ටිය හැදිගැවිලා. ඕනද මම හිතන්නේ ෆිල්ම් එකක් තියෙනවා ලෝකේ දාතේ. මේ ඔක්කොම වෙස්ටර්න් එජෙන්ඩා එක. වෙස්ටර්න් එජෙන්ඩා එක ඒගොල්ලෝ එක පෙන්වන්න හදන විනාශයක් කියලා විනාශය නෙමෙයි පේන්න ගන්නේ මේ වෙස්ටර්න් සයිකොලොජි එකකින් කරන වෙස්ටර්න් එජෙන්ඩා එකේ කරන මායාව පේන්න පටන් ගන්නවා. මිනිස්සු උඹලා කොච්චර රවට්ටන්න හැදුවත් පොළවේ ජීවත් මිනිහවත් ගන්න බෑ. ආත්මාලිත හැදුවට ඉවර වෙනවා. කියලා ඒ කට්ටියක මේ පුස්ස කොම්බේ තේරෙන්න පටන් ගන්නවා කියන එක තියෙනවා. ඒක හොඳට ඩෙවලොප් කියන කන්කේ ඉන්න ගියම් පේනවා. මේ මිනිස්සුන්ට දැන් යන්න තරක් නෑ උඩ බලන්න බෑ නෑ උඩ හිස්. ආයෙ පල්ලෙහාට නෑ බලන්න. මේවා අපි වගේ රටවල නොදිනු කියන රටවල මොනවද වුණාද ඉතුරු වෙච්ච කැලේ ටිකක් තියෙනවා තාම. ඇතිනාචේකින් කැලවල් ටිකක්. ඒතර මිනිස්සු සංස්කෘතික ගැටේ ඔය ටිකක් ගැමි මිනිස්සු ටික පේන්නේ නැහැ. ඒක අපිට ලොකු ආදර්ශයක් කරනවා ඉස්සරහට වෙනකොට. මොකද අපි කිසිලා දෙන්නේ අර වෙස්ට් එක දිගේ ඒක ඒකාන්තිකව හේත දෙනවා සුඛභෝගී. ඒක අපි හැකියාව සියලුම යට ගිහිල්ලා. මිනිස්සුන්ට කරන්න තියෙන අතිම්බයෙන් කරන හැකියාව සියලුම නැට ගිහින් ඔක්කොම ගොත්තක් අත කරලා තීරු පියෝ දාලා අනම්මනම් කරන්න කියලා. අර ගැමිය ළඟ නැහැ. එන්නනේ මෙයාට මේ ගැටි පොරව අතට ගත්තාම ඒක ඇත්තටම පාවිච්චි කරනවා, ගිරේටත් පාවිච්චි කරනවා ඕන දෙයකට එක. ඇගේ හැකියාවල් කියලා උදියෝ උපදිනකොට ඒ හැකියාව සයිතු උපදින උන්ට දෙන්න ඕනේ ඉතෑම හැකියාවල් වලින් වැඩ කරන්න. ඉතින් මම කොළඹ යනකොට මම දකින්නවා ඉතින් පොඩි හොටල් කොහෙන්දෝ ගෙනක ලොකු සපත්තු දෙකක් දාලා එසක් කූඩුවක ගෑනුවක් කන්න විසාර මෑල්ලක් ඉඳලා පිටිපස්සේ කණින් ඇදගෙන ගිහින් ඕන මොන්ටිසෝරේට දානවා. ඒකල හරියට දැහැතෙනුට පස්සේ ආයෙත් නැල්ලෝන ටියුෂන් පන්තියට දානවා. කොහොම දැම්මද පස්සේ අයියෝ අකියේ දවසට උඩට ඇන්නුත් යට අහින්නේ නැහැ. ඉස්කෝලේ ආවට පස්සේ ගඟට පැනනට පස්සේ පැය පහක් ගංගේ ශාලා තමයි ආපහු වෙන්නේ. ඒ කාලේ පිළිච්ච ගතියක් තියෙනවා. දැන් නෑ දැන් ඒ හොඳ බයයි. නැහැ මොකද මේ ළමයා පැහැරගෙන යයිද එහෙම නැත්නම් මේ ළමයාට මොනවා වෙයිද ඉතින් ෆුල් සර්විලියස් තමයි වත් දෙන්නේ මොකද මේ දරුවගේ තියෙන අර අන්තිපතර වීදී වැඩෙන ගතිය නෑ ගමේ තාම තියෙන ගම් වල තාම තියෙන නෑ ඔය ඔය ඔය ඔය ඔය ඔය ඔය ඔය ඔය ඔය ඔය ඔය ඔය ඔය ඔය ඔය ඔය ඔය එක්ක ඒක නෝනා කරද්දි මහත් කැමති නෑ නැත්නම් මහත් කැමති නෝනා කැමති නෑ ඉතින් කියපයි මේ දරුවට දෙන්නවල ට්‍රක් එක මේකයි call free plans for supervision බංගෝදී අම්මලා තාත්තලාගේ ඩ්‍රීම් කරපු දේවල් කරගන්න බැරි දේවල් දරුවලව කරන්න ආගෙන ඒ අපිට විචිප් නැති දේවල් ඉතින් ඡාන්තියට වෙන්නේ මොකද අර ළමයි ජීවිතේ කියන බැලන්ස් එක නැති වෙනවා මනුස්සත්වය නැති වෙනවා ඒ නිසා මේ ඒකෙන් සෝරි තමයි කියන්නේ දෙන්නේ කියන්නේ ඒක ලස්සන කියන දේ හම්මේ බෝධිසත්ව චරිතයේ අර සීලවන්ත ජාතකයේදී ආ බෝධිසත්වෝ අර කච්චපුත්තට අර ගන්ධලිය ගන්න දෙන්නේ නැතුව මොකද ඒ එන්නනම් ඉවරයි මොකද ඉච්චර ඒ වෙලාව උඩ දුන්න නම් මේ වෛරස්කාරයක් ඇති කරගත්තා නේ හැමෝටම පස් එතනදී නෑ ඇති වුණා නේද ඒක බෝසත් දේවදත්තේ කිසි වැරද්දක් නෑ ඒ වෙලාවේ ඩෙවලොප් වෙලා තිබුණේ ඒ චරිතෙන් අපිට මොකද දුන්නේ හැමෝටම ඒකෙදි කියන්න තියෙන්නේ ටැක්ටික් නොලෙජ් එක කියන්නේ එයා ටැක්ට්ෆුල් පින්නේ සාධාරණ තත්ත්වෙද එහෙමම 100 100 සාධාරණ වෙන්නේ නෑ ඒ දේ ස්වභාවය තමයි එයා කියන්නේ අවංක ඒ මනුෂ්‍ය හරි දෙනු මේ මේ බෝසත් චරිතයෙන් කක්ෂපුත කියලා කියන්නේ පූක්ෂ වූ කටක් ඇති නිසා කක්ෂපුත උනායි කියලා තියෙනවා එක නාස්තික කතා කරලා සීරිවාණන්ද කියලා කියන්නේ දහසේ හැදින්න වෙලෙන්දා බඩු පොතේ කරේ කියන විදිනවා ස්වෛරි වෙලෙන්ද තැනකට හිර වෙලා නැහැ ඒක බෝසත් වහන්සේ කියන්නේ සීරිවාණන්ද සීරිවාණන්ද කියන්නේ ප්‍රොෆෙෂන් එකේ නම මනුෂ්‍යකේ නම නෙවෙයි සීරි කියලා කියන්නේ ස්වෛරි වාණිජ කියලා කියන්නේ තැනක නෑ ස්ටෝල් එකක් දාලා නැහැ කොත්තනිකාරේ අරගෙන ඇවිදින අය සීලිවන්ත අනිත් එකන කක්ෂපුට. ඉතින් කක්ෂපුට ලෑච්චුනේ අර දුප්පත් මිනිස්සයාට බලු දෙකක්වත් නොදී අර අන්තරිය නොහොතනිය කියලා ගන්න. ඒක සීලිවන්ත කරපු දෙයක් නෙවෙයි. සීලිවන්ත ඉච්චර දෙයක් දන්නේ නැහැ. එයා දන්නේ අර මිනිස්සු ඇවිල්ලා මේක පහුරු ගාලා එපයි කියලා කිව්වා දන්නේ නැහැ. ගෙලිලියදු අනේ අපේ මේකට විතරන වලුමයි නැග නැහැ. ගෙනෙන්නේ ගොවිල තනේ රත්තරන් කියන්නේ. අර අත්තම්ම කියෝ අනේ පුතේ මීට කලින් ආපු මිනිස්සයා කිව්වේ මොකද්ද ඔක ලෝහ තලියක් කියලා බලලක්වත් දෙන්න බෑ කියලා මේ දරුවා අඬනවා මට උන්නේ ඔය පටන් පොන්න දරුවට වලලු දෙකක් තිබුණා අනේ අපි එහෙම කරන්න බෑ මේ පෙට්ටියම තියාගන්න මම තවත් අම්මට ණයයි ඉතින් අම්මට සන්තෝෂය අම්මයි දෙන්න අර මංචා ඇර අහගෙන ගම ගිහලා ඉක්මනට අරගෙදෙත් එනවා ගන්න එනකොට මේ පොඩ්ඩකට ඉස්සලා බිස්නස් එක වෙලා ගිහිල්ලා ඉතින් ඒකෙදි කියලා කියන්නේ අර ප්‍රේටි වාහන දෙකේ තියෙන අවංක ගතිය නිසා ඒ කියන්නේ යා මේ ට්විස්ට් කරන්නේ මැනිපියුලේට් කරන්නේ ප්‍රകൃතිය ප්‍රසිද්ධියම කියන මේක වටිනවා. මේක යට අයිති වෙනවා. නමුත් එහාට යනකොට රෝධික එහාට යනකොට මනසේ ඉන්න අතර ගන්න හදනකොට ඒ වන්සප්පන්ෂිප් එක එනවා. අනේ ගණින් යහපතට ඔබට වෙන්නේ නැහැ. එතන තියෙනවනේ අර මගේදී මට දියන් කියලා කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් කිසු කියන්නේ. මගේදී මට දියන් කියන එක ඒ කියන්නේ කොහොමදක්වත් අන්නහාවක් වෙනවා. ඔබට අයිතියක් නැහැ. මොකද ඔබට දීපු chance එක ඔබ මේ තණ්හා වැඩි නිසා මිස් කරගත්තා. ඒක ඇත්තටම සීරිවාණිට දන්නේ නැහැ මුළු සිස්ස දෙක අපිනේ දන්නේ. අපිට බලන්නේ මුළු සීතිය තියා සීරිවාණ දන්නේ මම ගියා මම අවංකව අම්මට කිව්වා මේක වන්නම් මට හම්බුණා. ඔබට ඒක අයිතියක් නැහැ. කක්ෂිකුට හිතන්නේ මම මේ මට අතට ආපු මාළු අතට ආපු මැනික මම ඉතින් පොඩ්ඩක් තිබ්බේ හෙට්ටු කරන්න. මේ මම දෙයියා තමයි වෙල ගන්න. ඉතින් කොහොමද නරවචනාංශේ නැත්නම් බෝසත්නාංශික තිබුණේ වෙලාවේ ඒකට යටත් වෙන්න කැමති නැහැ. යාළුවා ඉතින් මේ පොපෝ බයිලා නැහැ. සනාතනික සනාතනික වෛරය කොටනilla තියෙනවා. මේ ඉතින් යනකොට බෝතන්නාන්ට ඉතර මේ ප්‍රතික්‍රියා නොකරන unassuming characters develop කරලා නැහැ තාම. නැහැ. හොඳටම අමු වෙලෙන්නෙක්. වෙලෙන්නේ නමුත් සාධාරණත්වයට යන කෙනෙක්. අනුමනුෂයාගේ තියෙන මේ නපුරු ගතිය විසරම දුප්පත් මනුෂයාට ආරකවත් ඇත්ත නොකිය ගන්න ගිය නිසා එයාට දෙන්නේ නැති වුණා කියන එක තමයි තියෙන්නේ. නමුත් සාමාන්‍ය සාධාරණ කීක දාලා බලුවොත් සරුවචන් වහන්සේ වගේ කෙනෙක් බලනකොට නම් අනිව රත්තරන් තලියට ඔච්චර පාරම්පරාවට එන වෛරක්කණේ හදන්න වැඩි දෙනවා කියන එක දැන් බලනකොට නම් හිතෙනවා. මට එතනින් සතිය ඩෙවලොප්මන්ට් එක නෙවෙයි භාවනා කරවම එක නෙවෙයි මූලිකවම කාලේ මුල්ම මුල්ම ජාතක නෙවෙයි. වෛරයේ මුල තණ්හාවමයි නිසා. දුකට මුල තණ්හාව. තණ්හාය ජාති සුඛෝ තණ්හාය ජාති බය. ඉතලදී වෛරය සදාකාලිකව අතරම තරයිරය කියලා කියන්නේ සංහාවෙම හේවණල්. සංහාවේ හේවණල් තමයි වෛරය වෙන්නේ. රාග රාගයේ හේවණල් තමයි ද්වේෂය කියලා කියන්නේ ද්වේෂයෙන් එක වංචනිකයි පර්වර්ෂන් එක. ඍජුව පේන්නේ නැහැ. පේන හරියක් තියෙන මොකක් කරලා වැඩ කරන්නේ පර්වර්ටඩ් එක. වංචනික වැඩ කරන්නේ ඒ දෙක වැඩ කරන්නේ අවිද්‍යාන්ධකාරය තමයි. සංහාවට කවදාකවත් ඉන්න බෑ වෛරය නැති. වෛරයට කවදාකවත් ඉන්න බෑ සංහාව නැතුව. ඒ නිසා මේ දෙන්නා එකිනෙකාට ප්‍රත්‍ය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා තමයි කටයුතු කරන්නේ. අපි සාමාන්‍ය ගමේ කියන්නේ වැඩි ශරීරය දබරටයි කියලා කියනවා. උඹට වැඩි ටිකක් කාට හරි විශේෂ ඇටෙන්ෂන් එකක් ගිය ගමන් ඒක දබරේ තමයි. ඉතින් යටම තමයි. ඔක්කොටම සමහිත පවත්නවනේ කිසිම මේක වෙන්න බර මේකේ පයි කෙනෙකුත් නෑ. මේකේ අරයට ගියයි කියලා තරහකුත් නෑ. එහෙනම් සොයිස් සබයනස් එකට ආවට පස්සේ ඔක්කොම සමතලෙ ඉන්නවනේ. එක්කෙනෙකුට දෙන්නේ විශේෂණ කරන කතිය නැත්නම් choicelessness එක ආවනම් ඊට පස්සේ තියෙන අපේ friction එක නැහැ යන ගමනේ friction නෑ ඒක choiceless එක එnde end end end frictionless part එකට නේද ඒකට කියන්නේ critical part කියලා critical part එකට වැටි ගමන් මගේ දන්නවා critical part එක මෙන්න මෙතෙන්දී මේක ඉන්නකොට friction එකක් කරනවා මේක ඉන්නකොට friction එක නැති part හැම වෙලාවෙම මේක available part එකක් අපි කරලා තියෙන්නේ අපි අර විචිත්‍ර වෙන්න ඕන නිසා friction part එක ගන්නවා ෆ්‍රික්ෂන්ලස් පහතට ආවම හරියට බලය පත්තා විදිය සම්මත පත්තා හරියට සිද්ධ වෙනවා. ඒකකොට බල සම්ප්‍රේෂණේ කිලින්ම කිටිම සිද්ධ වෙනවා. වැද වෙලා තිබුණොත් මේ සම්ප්‍රේෂණීය කොමියුනිකේෂන් එක හරියට වෙන්නේ ඉතින් අපි කරන්න හදන්නේ මේ දේවල් තේරීමේදී ඇති වෙන අනවශ්‍ය සංකරතා නැති කරලා සියලු දේවල් කෙරෙහි සමහිත පවත්තල මේ ඉති ආදී ධර්ම සම කරනවා. ඍජු රේඛාවකට ගන්න හදනවා. ඉතින් රේඛාවට ගත්ත ගමන් යාට තේරෙනවා දැන් මම ඉන්නේ අන්නේ ටෙන්ෂන් එක නැති තැනක. අන්නේ විදිහේ ආතතිගත වෙලා නැහැ. කාටවත් වග වෙන්නේ නැහැ. ඉති ලැබපු දෙයක්වත් නැහැ. කාටවත් දෙන්න දෙයක්වත් නැහැ. ලයින් එක. ඒ ක්‍රිටිකල් පාත් එක තමයි මධ්‍ය ප්‍රතිපදාව. අන්ත දෙක තමයි ඒ සංකර පාරවල්. ඉන්නකමද දැන් කරගෙන යනකොට දැන් ඒ සත්‍ය ප්‍රේක්ෂාව වැඩිවෙනවා දැනিলা යනකොට භාවනාවයි පාවෙන්නේ. ඒක ඒක මොටිවේෂන් එක නැති වෙනවා. ඇයි අපි භාවනා කරන්නේ කියලා. සත්‍යාවෙන් ඉස්සලාම අපි ගත්ත ගන්න. ඒ වෙලාවේ එහෙම මොකක්වත් නැහැ. යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ. දැන් කරන්නේ කිරීම සඳහා. For the sake of doing. එනවායි. මත්කුළු ගන්න මිනිස්සු දැන් ඒ කරන්නේ ආස්වාදයේ සඳහා නෙවෙයි නොකර බෑ. බීමට ඇබ්බැහිච්ච මිනිස්සු වගේ සූදුවන්තුවා වගේ ඔය කරනවා. ඒක ගැම්ම තමයි යන්නේ. ඒක නිසා ලොකු සංඥා කියන්නේ වගේ උපේක්ෂාදී ධර්ම පහළ වෙන පටන් ගන්නතර පස්සේ සති සමාධිය ආවට පස්සේ ලාභ ප්‍රෝජන බය වෙලාටම ගාඩිය. උඹට වෙන මොකක් අද හරියට චාරිත්‍රානුකූලව භාවනා ජීවිතය ගත කරන්න. ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒක පාවා දුන්නොත් සංගාය. එහෙනම් මේකෙන් ආයෙ ඔක්කොම ඩිස්ටෝට් නේද? හැමදාම ඒකට වගේ. හැමදාම මේ වෙලාවට සක්ම කරන්න. අන්නේ විදිහට චාරිත්‍රය කරන්න ඕනේ වෙලාව. කරනකොට අපි ගත්ත උපේක්ෂා ගන්න කස කවි කවි කස කවි කවි දිලි දිලි දිලි ඩිස්ටෝට් වෙනවා. ආහාර ගන්න හැටි, කැම ගන්න හැටි, නාන හැටි, දෙල්සරියව ආයේ ඒ තැන් වලට උපේක්ෂාව ආයේ ඇසිමිලේට් කරන ගොඩාක් කලින්. ඒ ගත්ත පැෂන් එකම හේම කරපරයි. ඒක කියන සතතාභ්‍යාසේ, සප්පාය රාහි අභ්‍යාසේ. ඉතින් ඒකකොට ජීවිතයේ දිනචරියාව තමන්ගේ පාලනයට යට වේගනේ නැත වේගනේ ඉන්න පටන් ගන්නවා. අඟුම් පරව දඬුවට ගන්න යන්නේ. ඇයි කරන්නේ කියලා දන්නේ නැහැ. අයියා දිනචරියාව ආසාවෙන් කරන්නේ බුදුන්ට ගෞරවයට, ධර්මයට ගෞරවයට, සංඝයාට ගෞරවයට කියලා කළ යුත්තක්. මගේ මේ යුත්තක් නැත්නම් සාසනික වතක් කිසිම වෙලේ කරගෙන යන්න. ඒක මොනම තාලෙකින් ලෝකයට තේරුම් ගන්න බෑ. ඇයි මේ මනුස්සයා මේ මේ දේ මේ නැවත නැවත කරන්නේ කොහෙන්ද මොටිවේෂන් එක එන්නේ කියලා? ඇයි ඒක කරන්නේ කියලා කාටවත් විශ්වාස කරන්න. ඇත්තම Tamanටත් බෑ. Tamanටත් බෑ කොහොමද මේ මේ හරියට මේ වත පිළිවෙත කරන්නේ? මේකට මේ මේ ටීම් එකේ ඉන්නේ මේ මේ ට්‍රෙන්ඩ් එකේ ඉන්නේ කොහොමද කියලා දැන් ඒකෝලේ ධර්මයේ මම කියන්නේ කර්මේ බෙන්ච් එකක් උඩ තිබ්බ ප්‍රොඩක්ට් එකක් වගේ තිබ්බ බෙන්ච් එකේ යනවා. ඒක ඉන්නේ කොහෙද? අරගෙන යනවා. දැන් මේ සයන සබ්‍රයිස් කිව්වට කොහොමද වැටෙනවා? දැන් අය අපේ මිත්‍රා මිත්‍රාගේ අතර වෙන්න. අප්සෙට් ඩවුන්ස් තියෙනවා. අපාරෙන් නවාගත්තේ කොහොමද? දේශයෙන් ඇතුලේ නැති වුණාට නැවත ඉපීමේදී පහසුවක් තියෙනවා. ඒ කියන්නේ කැලයක් කැලේක පාරක් තිබිලා කාලයක් පාවිච්චි කරලා බොහෝම ඉක්මනට කැලේ ආය වෙනවා. නමුත් ගිය බාර ආය ටෙස්ට් කරලා ලේසි. ඒතකොට කැටිපොර ඕනේ නෑ පොඩි පොඩි පීයකින් සුද්ධ කරන්න පුළුවන් පුංචි ගස් තමයි ලැබිලා තියෙන්නේ. මහගස්ස වෙන්නේ මොකද යොදෙතරේ යනකොට දන්නවා මේ ට්‍රේස් එක තියෙනවා. ඒ නිසා ලොකු ගස් වෙවිලා නෑ. ඒකෙන්ම දන්නවා මේක පාර කියලා. ඒ නිසා දෙවෙනි සැරේ කපනකොට ඉස්සල්ලාම සැරේ කපනකොට ඕන කරන දැඩි උපකරණ අවශ්‍ය වෙන්නේ. හැබැයි නැවත ඒක කිරීම ඉතාමත් වැදගත්. වැරදුනාට පස්සේ හැදීම පිළිබඳ ලැබෙන අභ්‍යාසය. වර්ධින එක ස්වභාව නම් අපි හදාගන්න බෑ. ගුරුරෙක් නැතුව මෙතෙන්ට ගන්න නැතුව හදන්න අර මෝඩකම නැවතකට කරන්න. හැබැයි ඉක්මනටම ස්කිල්ෆුල්නස් එක එන. හැබැයි හිතලා යකෝ මෙච්චර කියලා තාය වැටෙනවනේ කියලා හිතනවා. ඔක් කරන්නේ කියලා මට ඒක ඉක්මනට යන්න පුළුවන්. සතිය කරනකොට වාඩිල පොඩ්ඩක් කළා සාකම් වෙනවා. ඉතුරු වෙන එක තමයි හිතෙනවා දැන් මම දැන් ඔය එන බණ අර වහන්සේ දෙන දේශනා කෝකේ මේක ඇහිලා තියෙනවා අපි ගන්නවා. අනුදැයි නෙමෙයි. ඒ කියන්නේ අහලා අහලා කරලා කරලා දැන් පැහැලා තියෙන්නේ ඒත් නෑ නේද දැන් මට මට කියන පොඩි උන්ට පොඩි උන් පරිණත වතාන්නේ ඔය අහන්නේ අපි හිතන මේ ඉස්සලා මොන මේ භාවනා කරන්න හැටි අපි උගන්න උන් අපේ ගුරුව වෙලා කියන්නේ අපිට අපිට තියෙන්නේ බාරදාස් කරන්න තෝ තියෙන්නේ එක එක කරන වෙස්ටර්නස් ළඟේ කියලා බෞද්ධයෝ කියලා මොකක්වත් නෑ උන්ට හරි හර පෙන්නනවා කොයි එක රෙස්පෙක්ට් කරනවා උඹ කතෝලික උඹ ඉන්න පමයිලක උඹ ගෑනු මයිලකට එන්න එතකොට ඉතින් ඔන්න වැඩේ යන්න පටන් අපි යන බලකොට ඉම්ප්‍රෙෂන් එක බැලුවොත් ගියා ඉතින් මනුෂයා පිටේලට මනුෂයාට අපි කියන්නේ මොනවද දානක නෙමෙයි බාධා නොකර අවස්ථාව දීලා බලන්න ඊට නතු වෙන ගතිය බුදුහාමුදුර ඉස්සරට අංගල අංගල වල නතු වෙච්ච එකම තමයි අපිට දෙන්නේ අපි මේ වැඩි ඔක කාලවත්තක් දාන්න නැතුව ඔපන්ට සිම්පල් ප්ලේට් රුට් එක දෙන්න ඕනේ පොඩි කියලා හරකන්නත් හොඳයි ගැඹුරු බණ නෑ මට සරල දෙන්නේ නෑ. සරල තැනින් පටන් ගන්න අරගෙන යනකොට ඕන තැන ප්ලග් කරගන්න. යට ඕන තැන ප්ලග් කරගන්න. ඒකවල තේරුම් ගන්නවා මන් දන්න විදිහට බෞද්ධයෙකුට වැඩි ඕක්ම ආදර්ශ සම්පන්නයි කතෝලිකෙක් බෞද්ධ කරලා. අර මන් දන්න ගේපාර මයිත් කින කවුද හිටියේ දෙකන් වෙලි හිටියේ කවුද? දෙකන් වෙලි මට උපස්ථාන කරා අහලහකෝ. වින්සන් කෙනෙක් කරා. මේ ළඟදී මම විශ්ව ඊමේල් එකක් හරි එයා තමයි මේ කොලේ ටයිප් කරේ ටයිප් කරලා ඉවරලා මට එවුවා ඊට පස්සේ මම ඉතින් ටෙලිෆෝන් එක කරලා යේසු පිටයි කියලා ඉවරචා තෙරුවන් තරණ කියලා ඌ කියනවා මම කියන යේසු පිටයි කියලා ස්වාමීන් වහන්සේ තාම මම කතෝලික කරනවා නේ කියලා ඉතින් මේ ළඟදී කොල්ල අතර දෙන කා මේ ගමෙන් ආත්මම් වාන්නේ අනේ සංසාර අපි කතෝලික මම මට ඒක ප්‍රශ්නයක් නෑ කියලා කතා කරලා ඉවරලා පස්සේ මම කිව්වා මේ ආටිකල් එකක් තියෙනවා ඒක සිංහල ෆොන්ට් එකේ තියෙන ෆොන්ට් එක නේද ඩවුන්ලෝඩ් කරන්න බෑ මම ආටිකල් එක ඔයාලට එවනවා. හැබැයි හලාකොන් කියලා ඉන්න ඌත් කතෝලිකේ. මට පුළුවන් නම් ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරන කරන්න. ඊට පස්සේ හලාකොන් මේ ඊමේල් එකක් ඇතුළේ. ඊට පස්සේ මට කතා කරලා පස්සේ මම ගියා මිනිස්සු අර ඔතන කතෝලික හතරෙන් හේතු කර හම්බුණා. අර ඊමේල් බැරි නෑ ගන්න මොකක්ද අප්සෙට් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මම කිව්වා මේ මම මේ මූට කියලා තියෙන කතෝලික කියලා. ස්වාමීන් පොට වරද්දාගෙන තියෙන්නේ. මම ඇයි කියලා ස්වාමීන් කතෝලික කියනවා ඔබ ආදරකට සලකන බව අපි දන්නවා. කතෝලිකෙක් මම කියපු ගමන් බෞද්ධය උසස් කළා සලකනවා. ඒක නිසා අපි කතෝලික කියලා කියන්නේ උපවාසනකේ වැඩි අවධානයක් ගන්න. උපවාසෙත් අහුවෙලා ඉන්නේ. මං කව මොකාවුනත් මේ අලුත් වෙන දකින්නට කතා කරන අපිට charge වෙන ගැටියක් තියෙනවා. අපි කියන්නේ උපවාසෙ කියන්නේ ගෝඩ් එක සාරිකන් දීන් කරන්න හරි අමාරුයි කියලා. God personified being God as something personified, not telling these or ඒක කඩන්න අමාරුයි කියන්නේ. කඩන්න නෙදී අමාරු දෙයක් අපිට වැඩි හොඳයි නේද? ඒ මනස අපි ළඟට එනකොට දැන් කඩන්න නෙමෙයි. ඉතින් අර අනිත් එකන කවුද විලම්පද කෙනෙක් දුන්නාද? බේකර්ද බෙන්නට් කවුද? ඌත් කඩුවේ කියලා. ඔව් අර සකතිරුයි කියලා. අර ඒක මම කඩේ මම බුද්ධ ආගම දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ මට මේකට උත්තර දෙන්න. ඌ කියලා කියනවා. කතිරිකෝ එන්න ලිග තියෙනවා. පටිසම්පාදෙලියක්. මම මම උදාහරණය නෙවෙයි. ඒක වින්සන් එළිය මගේ මට උදාන දෙනකොට ඇවිල්ලා උදව් කරුවා අරුණ කරුණ ගන්නවා. මේ දෙන්නම කතෝලික. ඉතින් ඒකට කියනවා මේ කතෝලික වෙන්න මේකට ආපු ගමන් ඒක හරි ෆ්‍රෙෂ් USP කාර්යයක් ශ්‍රී ලංකාවකට ගිය ගමන් ඉතින් මෙතන ඇමරිකන් එකක් දෙනවා. ඉන්ජිනේරුවරු වැටෙක දාලා ඒ සුහි අනුගන්නේ මිනිස්සු විතර පෝට්ෆෝලියෝ කියලා හරි හරි අසල එකක් දෙනවා. ඉතින් උන් ඒක දන්නවා හරියට වෙලාවට මෙතෙන්දි තමයි ට්‍රාන්ස්ෆර් කරන්නේ. ඒක ඌ කලකෝ මම කතා කරගෙන අපි කතෝලිකයි කියලා කියන්නේ බෞද්ධයාගේ වැඩි අවධානයක් ගන්න. ඕන කෙනෙක් සලකනවා ඒක. ඉතින් මම ඊට පස්සේ දුන්නා මේ ඊපෙත කතා කළා කොළ 25ක් ටයිප් කරන්න. ඥානරම සංසේ ඉතින් මම වගේ හම්බුණා. ඒක මට පුදුම සතුටක් තියෙන ස්වාමීන් වහන්සේ මේ වගේ වැඩ කරන කිසි චේතනාව මට මේක බරක් නෙවෙයි. මම බොහොම සතුටින් කළා. මට මේ දුන්නට මේ සිද්ධිය කියලා තැපැලෙන් කොලේ හම්බෙච්ච ගමන් මට ඕල්ලා දාලා කිව්වා බඩු මගේ ඇසේ මම හරි කරලා දෙන්නම් කියලා. ඉතින් ඉන්නේ නිකන් කකුලක් උස්සන්න බෑ. බෞද්ධයන හතර තියාගෙන ඉන්නේ කකුල. මොනවද කියන්නේ ආන්නේ බෑ බඩගිනි බබාලා ඉන්නවා අර කයි මේකනේ. කන්තෝද කියන්නේ අර කකුලක් ඉස්සරහ තියද්දි යන්න බෑ. ඉතින් හරි මේක වැඩ. හැබැයි ඒක අර සම්ප්‍රදාය රැකෙන්නේ නැහැ. ආයෙ දැන් ඔය ඉස්සර ඇමරිකාව කියලා බලන කියන්නේ සාටකම් මම පන්ති සමාදන් කරන්නේ. අද දවසේ මම කරන්න යන්නේ නැහැ. මම කියනවා මේ සිල් ගන්න කැමැති කට්ටිය සිල් ගන්න. ඉතින් අවිල්ල හිටියා මේ කොහොමද ෆිඩල් කැස්ටෝ ඉන්නකොට කියුබා කියුබා කියලා. කිව්ව කියලා කියන්නේ වයසක මිනිස්සෙක්. එළිකෝ සාතම මේ ඒටි මම කිසිම ආගමක් නැහැ මම මං කිව්වේ නෑ නේ මට ආගමක් වෙන්න හදනකොට හරි කියලා. මට භාවනා කරන්නත් බෑ මං කොහොමද භාවනා කරන්න කිව්වේ නෑ. මම බණාගෙන වෙන්න ඉන්නවා. ඉතින් බණ අහලා දවස් දෙක කියලා කිව්වොත් මම කවදාකවත් මේ වගේ වෙනසක් මට වෙලා නැහැ. ඉතින් දැන් මේ වඳින්නත් බෑ වඳින්න හදනවා. ඒ ඒ විදිහට කොහොමද උඹලා වැඩිලා මේ තියෙන ඔච්චර කලම ෂෝක් එකට හිටියා. මේ මොකද වෙලා තියෙන්නේ? ඉන්නපා ඒකීස්ම බෑ. කිසිම ආගමක් ගන්න බෑ කියලා. කියනවා සංඝාත මේකට තමයි ඒකීස් කියලා මං හෙව්වේ. දිව්‍යඥාන්ට කියන්නත් මේක තමයි හෙව්වේ. ඉතින් ඊට පස්සේ හැමදාම බණහන් වෙනවා. විශ්වාරගෙන සක්මන් ගියක් කවදාකවත් බලපෑම් කරන්නේ උඹ මේ සිල්ලක් ඉන්න ඕනේ, සුතුරිතියක් ඉන්න ඕනේ, බාපණයක් දාන්න ඕනේ, හිල්ලක් ඉන්න ඕනේ. මොකක්වත් නැහැ. මෙයාවත් බාපණයක් දැම්මේ නැත්නම් එල්ලෝටම. ඊසන් වන්ටේම ආවොත් හිල්ලට ගන්න කවුරු හරි බාපණ කියන කෙනා එල්ලෝට. සුතුසල්වකේම කියන නැත්නම් මං අහනවා අයියෝ ඔබ භාවනා කරන්න ආවනම් ඔබ දැන් සුතුසල්වකේ. අරන් ඉතින් හිලගෙන. ඊට හොල්ලලා තිබ්බට පස්සේ ඉතින් මිනිස්සු රැගෙනව කවරි පැන්නේ. මා සුතුසල්ලා හන්දින්නේ නැහැ. කන පැලෙන්න ගහනවා. එහෙනම් කතෝලික ඇති. ඇති ඒක ඇති වෙන්නේ මොකද? සිර මං කියන්නේ කරනවා. නෑ එහෙම එක්කලා වෙන්න මොකක් අහන්න එපා. රස්නේ. දැන් දැන් හපත්. කටියයි හරි අමාරුයි. හරි ඒකට ඕන නම් හිත ගන්න කිව්ව හිත ගන්න ඉඳ ගන්න ඉඳ ගන්න එච්චරයි. නෑ ඒක අර ගුරුතුමාට තියෙන මේ ගෞරවය පෙන්වන්නේ අර ඒක පොඩ්ඩක් ඒක ඒක ගැන මට තේරෙන්නේ නැහැ. එච්චරයි. එච්චරමයි කියලා ඉඳන් වෙන මොකක් අද නෑ මම ගිහිල්ලා මේ මේ කොහෙද දමන්නේ ගිහිල්ලා දිනු කියන වාසී ගන්නේ නෑ වාසී රුචිරලෝ කැන්දල ඇති කියලා මම මං සීලා කියනවා නම් උසල්ලක් දිය මොනසල් ඔළුවේ ගැට ගන්න එක දෙක වෙනස නැහැ බුද්ධ ගාන මොකටද දමදී යනවා කියලා නෑ ඒක සීලා කියන්නේ දමදී කියන්නේ ඒක නිසා දමදී හිල්ලේ තියෙන දමදී වස් මේක මොකේවත් කොතන හිටියත් ඇති මොකද අපි ඒ සඳහා ස්ථානකට ගියයි කියනකොට දඹදිව ගියාට පස්සේ ඉන්නේ බෞද්ධයෝ ඒගොල්ල අතර කැපිපේලයන් දෙනවා. ඒගොල්ල අතර තවත් මම ගංගානංගගේ වැලිය ඇටයක් වගේ උන් මොකද කරන්නේ කරලා ඉන්නේ එකයි තියෙන්නේ. ඉදාර හතර දෙනාට බණ කිව්වට පස්සේ කතෝලික හතර දෙනාම එකෙකුට දැන් වඳින්න හිට. ඒකට වඳින්න නැටි දන්නේ නැහැ. මොකද මම කිසිම අපේක්ෂාවක් නැහැ කිසිම වැඳීමක් ඕනේ නැහැ. මම ඔබට එකක් කියනවා. සංකීර්ණ සංකීර්ණ බෞද්ධ පිරිසකට කියන්නේ ඔක්කොල වඳින්න ඔබ වැඳපන්. ආන ඇයි වදින්නේ කියලා. ඒක එක්ක පැහෙන්න හදන්නේ කීක වෙන්නේ නැහැ. ඔබ කැපිපෙන්න හදන්නේ කියලා ඒ මිනිස්සු මොකද්ද කරන්නේ? මමට වදිනවා, මමට වදිනවා, ඩක්කන්ට වදිනවා ගන්නේ. ඒක මොකද අර නිකන් සිරිපිටිස් වෙන්නේ. නිකන් නිකන් මිනිහෙක් වෙන්නේ. ඒ නිසා මොන විදිහින් අපි නෑ නෑ මම එහෙම නෑ කියන්න ගත්තාම කැපිපෙන්නේ. ඒකේ වෙන්නේ මම ආයෙ වැඩි. ඒක තමයි සක්කාය විචය කරන්නේ උත්තර දෙන්න ඕනේ. ඇයි වෑන් දෙන්නේ? නෑ නෑ මොකද්ද කෙරෙන්න ඕන උත්තර මනේ දෙන්නකෝ කියලා දැනගත්ත පස්සේ ඔක්කොම ඉවරයි. ඉවෙන් අර ෆ්‍රික්ෂන් එකක් යනවා. මිනිස්සු අතර මතවාද බරපතල දෙයක්. ඔක හරියට ඔක්කොම සේෆ්ටි කැච් එක වගේ. උච්චර එහෙම කරලා ගැස්සුවත් සේෆ්ටි කැච් එක වැදිලා තියෙනවා බුලට් එක. කැච් එක වැදිලා තියෙන සමාජ දන්න. සරණක් අපි ඉතින් දැන් කිස්සිය වැඩි ගිහින් එහෙම ගියොත් ඒක නෑ නේද? අපිට ගිහින්. දැන් මේකේ ගිහින් ඉවරලා කොහෙද? කැලිෆෝනියා. කැලිෆෝනියා ගියාට පස්සේ ඒ පන්සලට දානේ මේ කටින පූජා කරන ප්‍රධාන කද්දායකයා. කතෝලික ආගමේ බුද්ධහමට ඇලියාගේ අම්මා නැතිලා අම්මා මැරිලා තියෙන කතෝලිකයෝ. මේ මිනිස්සා කාටද කියලා කියලා දුණා මේ සීකිරීමේ සර්විස් එකක්. ඉතින් මම යනකොට යහඳු පොරොන්දුලා. මමත් හිටියා ධම්රිවි කියන දිරක්තාන්තු කෙනෙක් හිටියා. ඒ යන්ත්‍ර චෛත්‍යකට. ආරෙජුනේ මම හරි ආසයි. දැන් ස්පාතරයල නැගිටින්න කියනකොට නැගිටිනවා. වලට එන්න කියනවා. ආයෙ නැගිටින්න කියනවා නැගිටිනවා. අපිට සුතුපේ කියලා දාලා තිබුණා. සංඝයා වහන්සේලා මම බලන්නේ කියලා සිටි ඉඳී සිටි ඉඳී ඊට ඉස්සෙල්ලා ඊයේ ධර්මයේ පාද ඇවිල්ලා ඇත්තටම ස්තුතිවන්ත වුණා ඒ මනුස්සයා කතා කරන කාලේ මේ චෛත්‍යක සංඝයා වහන්සේලා වැඩම කිරීම ඇතුළු මම පාද ලොකුම භාගයක් කියලා. ඉතින් ඊවට කරන්න ගියාට පස්සේ අංග උසන් යන දක්ෂයි. අපි බුදුහාමුදුරන්ට ආගම කරනවා නෙවෙයි. මේ මනුස්සය යම් චාරිත්‍රයක නම් මේක කියනවා you must know how to walk with the king and how to work with the citizens කියලා. කී එක යනකොට රෙඩ් කාපට් එකේ දෙත දාගෙන ඉන්න තියන්න ඕනේ. සාමාන්‍ය සිටිසන් එක්ක නිකන් සාමාන්‍ය සීමයි එක්ක එක බෝක් කරලා යන බීජයක් බොනකොට ඕක ඉන්න ගන්න. ඒකයි බුදුහාමරගේ තියෙන ශේෂ්ත්‍රයේ ඕනේ තරසයකට ෆිට වෙන්නේ. අපි නේ අපි ඔලමලකමට අපි ඕක බෑ. අපි ඕක වටින්නේ. අපි මේකට මදි. ඒකෙන් එන්නේ අපි කැපැසිටි එක ඕක්නස් කියන්නේ. ඒකට බාහිර දක්ෂ ව්‍යාපාරයේ තේරුම් ගන්න. improvisation and impromptu. ඇති දෙයක තනේ හැටි තනේ ගන්නවා කියන එක. ඒක තමයි අපි දක්වන්න පුළුවන් තරම් පුදුමනේ ඕනම පරිසරයකට ගියාම දැන් කටොස්සගේ තියෙන ගැටි තමයි පරිසරයට ඇටියට වර්ණමාන කරන්නේ. කොළපාටි නෝ කොළපාටි නෝ කහපාටි කියන කහපාටි ලොකු ආකාරයක් තියෙනවා. අපි නෑ අපි එක වර්ණය තියෙන අපි ඔය දෙකක් නෑ උදේට good morning හන්දට good morning ඉතින් <laughs> good morning කරා හන්දට good evening කියන්නේ මොකද මේ චාරිත්‍රය අපිට වචන ටිකක් නැහැ කිව්වොත් නහන්නේ අර මේ උතුරු සලුව නැති වුණාට සිල් රකින්න නම් ඒ වෙනකොට උතුරු සලුව තියෙන ඇත්තට රීගන්න යන්නවා. මොකද රීගන්න කියලා ඒ පිසුද උතුරු සලුව නැකර පුළුවන් කියලා උගන්වන්නත්. තමන් සිල් ලකනොත් තාත්තට ඉන්නවා. සිල් ලකින කට්ටියකට කියලා ඔයගොල්ලෝ මේ සිල් ලක උතුරු සලුව නැකර සිල් ලකන මොන මොඩියෝනේ අර අපේ වැඩ නෙමෙයි. ඒ වෙනකන් දෙනවා පැත්ත කළා තමන් ඉන්නේ මොකටද යන්න කියන්නේ? කියන එක. ප්‍රශ්නේ නැහැ. සිල්පා කියන්නේ මොඩේකට ගියත් දපසිය කියන තැනම වත්තපයින්නේ. සිල්පින්ද කතත් නොකියන නෝන අතර කියන්නේ නැහැ. ඔයා මොකද දෙල්ල කරන්නේ කියලා. ඒ අපි විහිං අපි එතන ගිහිල්ලා අපි ස්ථානයට හැඩ ගැහිීමේ අඩුපාඩුවක් වෙනවා. බෝධිලිම වුණාට අපි දන්නේ නැහැ මේ පරිසරයට ඇක්ලමටයිසන් ඇති. ඒක ඇත්තටම ලෝකේ තියෙන මණ්ඩකන සුන්දරම දේ. සුන්දරම දේ තමයි බෙදකට ගියාම තමයි කවි. කතෝලිකයට සම්බු කම්මි වෙනවා කියන එක නෙමෙයි පාසින් ෂෝ එකනේ. නිකන් හින මාර්ගෙට කොකට මොකටද මේක ස්ටිච් එකක් අල්ලගෙන ඉන්නේ. මේ සමහර જાතියක් කියනවා කියන්නේ උපත්ති විනේ වල කොහොමදක් වෙනස් වෙන්නේ කැමති නැහැ. හරි අදමන් හරි ස්ටීරියෝටයිප් එකක් ඇති. ඒකට කියන හරි අමාරුයි විපස්සනා වගේ එකක්. ගමතේ යන්නේ. මගේ චර්චි මට එදා ඉඳලා මම දැකලා තිබුණේ මට චරිත දහතිය දුන්නා එක <coughs> ප්‍රොෆෙසර් කෙනෙක් අන්‍යශීලී. මම ඒතකොට දන්නෙත් නෑ මනසින් කියන්නේ මොකක්ද කියලා ඩික්ෂනරි මීනින්ග බැලුවට මට තේරුණෙත් නෑ. ගිය තැන පිච්චෙනවා. මම ඒ නිසා ඕනම තැනක බලය අල්ලන්න ගන්න තත්තම තද මැකිය වෙලි. ඕන තැනකට ගිහින්. අදාටත් අයිතිවාසිකම් නිලන්නේ වට මට විතර අයිතිවාසිකම් හම්බෙලා නෑ මේ කිසි කෙනෙක්. ඕන තැන ගියා මේ පිටුනාට පස්සේ මේසු කියනවා බොහොම හොඳයි මෙහෙම කරන්නේ. කක්කත් අල්ලන්නේ. ඉතින් වෙලාවට <coughs> හැරුණ හැරුණ නැට ගස උඩුවසා කියලා දෙනකාරය ගහන්නේ මොන පදේද ගහ උපදේට නැහැ. ඒ අර බණටත් කියනවා අපි ගමේ කතාවක් තියෙනවා ඔය මේ කොල්ලෝ ඉලන්දාරියෝ හන්දෑවේ ගොම්මන් වෙලාවට ෆ්ලූට් එක ගහන්න යනවා නිකන් මේ වගේ මේක පරිසරවල. ගහුවම සමානට මොහිනී අවතාරය. මොහිනී අවතාරය ඇවිදින්න මොහිනී දකඩ වැටෙනවා නේද? තොත් සද්දෙද. ඉතින් ඒ මොහිනී උදේ වෙනකන් නැටවුවොත් උදේ වෙනකොට වර කියලා යනවා. වර තුනක් දෙනවා. ඉතින් ඕන දෙයක් කිල්ලපහම දෙනවා. ඉතින් ඒක නිසා මොහිනී නටවන්න කියන පුළුවන් නම් ඒ හන්දාවේ අල්ලගත්තා. ඒකට මොහිනී අහනවලු ඇවිල්ලා ටිකක් කළා නැట్లా ඉස්සරහට ඔයා ගහන පදේට මම නටන්න නැත්නම් මම නතර පදේට ගහන්න පුළුවන්. ඒක කියන කවදාකවත් මොහිනී නතර පදේට ගහන්න යන්න එපයි කියලා කියන බෑ කියලා. මම ගහන පදේට නටපන් කියන්නේ. ඒක නිල දෙන්නු දෙන්නවා. දුන්නාට පස්සේ උදේ වෙනකොට මම මේ වගේ බලසයිද කෙනෙක් මොහිනී මොනවද ඕනේ කියලා අහුවම සරස්වති වර්ම හොනයි කිව්වනම් අම්මේ. ඉතින් අපිට අර ගානපදයට නටන වරේ ඇත්තටම අපි ළඟ තියෙනවා. ඕන කෙනෙක් ගානපදයක වයසුකමක්වත් නෝන්ජලකමක්වත් ඇරචීමක්වත් නැහැ. මේ පාසින් ෂෝ එකක් තියෙන්නේ මේක මොකටද හියටස් එකක් වෙන්නේ මොකටද අපි මේ පෙක් එකක් වෙන්නේ මොකටද සේෆ්ටි කැච් වෙන්නේ බැරි නම් එයාට කියනවා මට කරන්න දන්නේ නැහැ මම කැමතියි ඒක තමයි කරලා බලන්න මේ ෆිට් එක එනවා විපස්සනා සෙන් මාසෙන් ටීචර්ස්ලා ගාව පර්ෆෙක්ට් එක. රාතනාසර කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕල් තැනකින් ෆිට් වෙනවා. අපි ඒක ට්‍රේන් කරන්නේ. ක්‍රමයෙන් ට්‍රේන් කරන්න ඕනේ. පොඩි ළමයෙක් එක්ක ඉන්නකොට පොඩි ළමයි වෙන්නේ. නිකන් අයියා වෙන්නේ නැහැ. මේ මත මතාන්තර තියෙන අවදාහගත්තොත් ෆික්ෂන් එකක් කියන්නේ. ඒ සිද්ධිය එතනින් ඉවරයි අපි ඊගා සිද්ධියට ෆ්‍රෙෂ්. මේකේ මොකක් හරි බැක්ලෑෂ් එකක් හිටියනම් අපි යන්නේ ඊගා ඉවෙන්ට් එකට අරකේ කොනක් තියාගෙන. එහෙම වෙන්නේ නැති වෙන්න නම් ඉතල ඉතල ඇත්තට කියන්නේ 100% ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙන තැන විවිධ පැතිවල කියන්නේ ඒ කියන්නේ adaptability, malleability, malleability නේ කියන්නේ mendability. ඒ කියන්නේ කුඹලයි අතට අහුවෙච්ච මැටි පිට. කුඹල ඕන විදියට කුරුලේට්වද කලයට ඕන දෙයක් හදනවා. අපි මැටි පිටක් වෙන්නේ. මුතොන් දෙයක් මම කරන්න පුළුවන් හරියක් ගන්න අපිට කියන්න අරකයි මම මැටි පිට මට කලයක් වෙන්න ඕන කියලා. ඔල්ලට ලොකු වරක්. ඒකට ෆ්ලෙක්සිබිලිටි කියනවා කියන්නේ. ඔව් ෆ්ලෙක්සිබිලිටි ඔය ඒ වගේ ගොඩක් මැලියබිලිටි කියලා කියන නේද? මැලියබල් මැලියබල් නම් ඉතින් පිටින් ෆ්ලෙක්සිබල් නම් තමන් හැදෙන්නේ. ඒ කොහොමද ඇජිලිටි ඇජිලිටි මැලියබිලිටි ෆ්ලෙක්සිබිලිටි ඔය කියන්නේ ඒක ඇසියුම් කරන්න පුළුවන්. සක්කාය දිටිය තියෙද්දිම ට්‍රේනින්ග් එකක් විදිහට පුළුවන් ෆිට් එක හදනකොට සක්කාය දිටිය ඉන්නේ බල මැරෙනවා. ඉන්නත මම මෙහෙමයි කියලා ගන්නකොට මේම සක්කාය දිට්ඨියක් මතුවෙනවා. ඒක නිසා රාජනිෂ් කියනවා යම් කිසි කෙනෙක් ඒ කිසි කෙනෙක් නයි කියලා. බුදුන් වහන්සේ මේ ශ්‍රද්ධාවකුත් නැහැ. දීයාදාහනේ නැත්නම් නමුත් ඒ කිසිම දහනවනේ. ඒක තද බල ශ්‍රද්ධාවක් කියන එක පුළුවන් ඒකට වෙයි. ඒ කිසිම කඩන්නේ නැහැ. හැම වෙලාවෙම කියාපාන කරන. ඒ කියන්නේ සාමාන්‍ය කතෝලිකයෙකුට වැඩි ශ්‍රද්ධාවක් මියගාව තියෙනවා. තර්ක කරන මනුස්සයා තර්කය අදහනවා. ඇදහිල්ලට විරුද්ධව තර්ක කරන්න තර්කය අදහන. මේ චේතනන්ත ඒත් පාල් තමයි. ඉතින් මේක බලනකොට අපිට ඕනේ කවදාකවත් කාටවත් නිදි කරන්න. කාටවත් මේ කොටහන්නේ. අපිට තියෙන කාටවත් රිදවන්නේ නැතුව මේ හින්නේ ඔක ඉවරයි. ගා හින්නේක ෆ්‍රෙෂ්. යන දැනගන් යන දැස යනකොට මුතුසල්ව කරන් යාට ගම්බදිව නෙවෙයි මක්කමට ගියත් අර යන එකයි. නෝනවත් මොකක් කියන්නේ අනිවාර්යයෙන්. නේද? ඒක රස්නේ ඇඳාම තියෙනවා. ඒක වෙනම දෙයක්. ඒ දැන් මේ වගේ මේ මේ ආගිය කරනකොට එන රස්නේට වැඩි වෙනස් එක. දෙන්න මානයක් කියනවනේ. මොන දේ කරන්න ගියත් ඒ වගේ අපි මගේ ප්‍රතිපත්ති මගේ ඉතිහාසිකම් කපා පෙන්නන්න හදනකොට සක්කාය රූපවම අංගෙල්ලක් තමයි වෙන්නේ. ඉතින් කොහොමද 11යි 20යි ඒක නිසා මම හිතනවා අපි අත්දැකලා මෙතන නතර කරමු.